මෙයම් භික්කවේ පටිච්ච විඥානං සම්භෝති කතංච භික්කවේ ද්වයම් පටිච්ච විඥානං සම්භෝති කායංච පටිච්ච පොට්ටබ්බේච මුප්පජ්ජති කාය විඥානං කායං අනිච්ඡං විපරිණාමි අඤ්ඤතා භාවි පොට්ටබ්බා අනිච්ඡා විපරිණාමිනෝ අඤ්ඤතා භාවිනෝ ඉත්තේ තන් ද්වයං තලං චේව වයං චේ අනිච්ඡං විපරිණාමි අඤ්ඤතා භාවී කාය විඥානං අනිච්ඡං විපරිණාමී අඤ්ඤතා භාවී යෝපි හේතු යෝපි පච්චයෝ චක්කු විඥානස්ස අඤ්ඤතා භාවී උපාදාය සෝපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතා භාවී අනිච්ඡං කෝපන භික්ඛවේ පටිච්ඡං පච්ච අනිච්ඡං භික්ඛෝපන භික්ඛවේ පච්චයං පටිච්ච වින් සමුප්පන්නං චක්කු විඥානං කුතෝ නිච්ඡං භවිස්සති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනෙකුත් නිවාස උපාසක මහතුරු සම්බන්ධ කරගෙන පවත්වාගෙන ලබන ධර්ම දේශනාවක් සඳහා ගිය වතාවටත් මේ වතාවටත් අපි එකම සූත්‍රයක් තමයි මාතෘකා කරගත්තේ ඒක සඳහන් වෙන්නේ ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයට අයිති වේදනා සංයුත්ත කොටසේ තියෙන ဒုတိ ය ද්වයං සූත්‍රය කියලායි සඳහන් කරන්නේ. මේ ဒုတိ ය ද්වයං සූත්‍රයේ සරුවච්චන් වහන්සේ සූත්‍රය ආරම්භ කරන ඒ දේශනා විලාසය අනුව තමයි මේ සූත්‍රයේ නම ලැබිලා තියෙන්නේ. ද්වයං බෙක්කවේ පටිච්ච විඥානං සම්භෝති කියන මේ සරුවච්චන්හන්සේගේ සරුවච්ච ප්‍රකාශනය. මහණෙනි මේ විඥාණය දෙකක් හේතු කොටගෙනයි දෙකක් නිසයි හටගන්නේ. ඒ නිසා දෙකක් නිසා හට ගැනීම කියලායි අපි කියන්නේ. දෙකක් නිසා විඥාණය හටගන්නේ. ත්වයම්බික්ක වේ පටිච්ච විඥාන සම්භෝති. මේක මේ අතරමැතර තියෙන ධර්ම කොටාසින් එකක් මේ සරුවච්චන් ආංශේ මේ විඥානයේ වශයෙන් අරගෙන හුවා දක්වන්නේ ඒක පිළිබඳව දීර්ඝ ඒ වාගේම බොහොම රසවත්, ඒ වාගේම බොහොම විචිත්‍රවත්, ඒ වාගේම ਸਰුවඥතා ඥාණයටම ගැළපෙන ධර්ම සම්භාරයක් ඉදිරිපත් කරන්න මාතෘකා කරගෙන. ඉතින් අපි ගිය පාර මේ අද ඉදිරිපත් කරගත්ත වගේම වාග්මාලාවක් ඉදිරිපත් කරගත්තා මේ ඇහි හිත උපදින හැටි පෙන්වන්න. චක්කු විඥානයේ පහළ වීම සම්බන්ධව උපදින හැටි පෙන්වලා දෙන්න. මේ විදිහටමයි ඒකේ අර මේ කාය විඥානය කියන වචනේ වෙනුවට චක්කු විඥානය යෙදලා තිබුණා. අපි ඒකට පැයක පමණ කාලයක් ගත්තා. කොහොමද මේ ඇහි හිත උපදින්නේ කියන එක අවබෝධ කරගන්න. ඉතින් ඊට පස්සේ ඒ සූත්‍රයේ දිගට කියවන ඕනම කෙනෙකුට දකින්න හම්බ වෙනවා. ඇහ කන නැහැය දිව කය මන වශයෙන් හය ස්ථානයක මේ විඥාන හයක් උපදින හැටි. විඥානස්කන්ධ හය විඥානස්කන්ධයට අයිති ආයතන 6 උපදින හැටි. මෙයින් මේ රූප කොටස් වල අන්තිමට ගැනෙන කාය විඥාන නැත්නම් කාය සම්බන්ධ කොටහ තමයි මේ සතිපට්ඨාන භාවනා හෝ තේරවාද භාවනා ක්‍රමවල කර්මස්ථාන සඳහා ඉදිරිපත් කරගන්නේ. ඉති දේශනා විලාසයේ හැටියට ගත්තාම චක්ක විඥානය තමයි නැත්නම් ඇහි සංගතිය ඇහි සිදුවෙන සිදුවීම තමයි ඉස්සල්ලාම ඉස්සරහින් තියන්න. ඊගාට කන. කනේ කොහොමද හිත උපදින්නේ? කය කනේ කොහොමද සද්දයක් ඇහිම කියන මේ විචිත්‍ර වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ. ඊගාට නහය ගඳ සුවඳ දැනීම, දිවේ රස දැනීම, ඊගාවට මේ කයට පහස හැපීම දැනෙන්නේ කොහොමද? මේ ආනාපාන සති භාවනාව, පිම්බීම හැකිලිමේ භාවනාව, සක්මනේදී පියවර තබන අවස්ථාවල් එදිනදා ජීවිතයේ අපි සතිය පිහිටවන්නට ඉදිනදා ජීවිතයට හිත යොදන සෑම අවස්ථාවකම මේ කාය විඥාණය තමයි අපි කාය අනුපස්සනාව වශයෙන් රූප කර්මස්ථානයේ වශයෙන් ඉදින් තියාගන්නේ. ඒනොත් මේ කාය විඥාණය ඇති වෙන හැටි දැනගෙනම නෙවෙයි නැත්නම් දැනගත යුතුයම නෑ යෝගාවචරයක් භාවනා පටන් අරගන්න. නමුත් මේ වාගේ ජීවිතේ කැප කරලා භාවනා යෝගීව ගත කර නැත්තන්ට ඒ කයෙහි හිත ඇහි නෙවෙයි, කනේ නෙවෙයි, නායේ නෙවෙයි, දිවේ නෙවෙයි, කයේ මගේ හිත පහළ වුණා කියලා දැනගන්නට ලැබුණොත් ඒ අනිත් දේවල් වලින් පරිබාහිර වෙලා දැන් හිත තියෙන කයේ කායා කාය විඥානයයි දැන් වැඩ කරන්න කියලා දැනගෙන වෙන් කරගන්න දැනගන්න පුළුවන් වුණොත් ඉති මේවා ගැඹුරුයි කියලා කියනවා. මේවා දැනගත යුතු වටිනා ගැඹීර ධර්ම. එහෙම නැත්නම් විපස්සනා ධර්ම වශයෙන් හඳුන්වලා දෙනවා. ඒක ඇත්ත ගැඹුරු තමයි. නමුත් භාවනා කරන කෙනෙකුට ඒක පහසු වෙන තාලට විස්තර කරලා දුන්නොත් ඕක ඔය කියන තරම්ම දිරව ගන්න බැරි කමක් වටහා ගන්න බැරි කමක් නැහැ. ඉතින් අපි අද වෙලා ගන්න හදන්නේ එදා ඇහි හිත පහළ වීම සම්බන්ධ ගත්ත මූලධර්ම දැනුමම තව ඉදිරියට යamak වශයෙන් කයේ හිත පහළ වීම කොහොමද සිද්ධ වෙන්නේ කියන ඒ සමීකරණයේ අනුවම චක්කු විඥානය කියන තැනට කාය විඥානය එනවා. ඊගාවට ඇහැ කියන තැනට කය කියන එක එනවා. රූප කියන තැනට මෙතන ස්පර්ශය පොට්ටබ්බේ කියන එක එනවා. ඒක නිසා මෙතන සඳහන් කරනවා ද්වයම් භික්කවේ පටිච්ච විඥාන සම්භෝති මහණෙනි දෙකක් හේතු කරගෙන දෙකක් නිසා විඥානයක පහළවීම සිදු වෙයි. කතංච භික්කවේ ද්වයම් පටිච්ච විඥාන සම්භෝධිති. කොහොමද නැත්නම් මොනවද භික් මහණෙනි මොන දෙකක් පදනම් කරගෙනද නිස්සය කරගෙනද ආශ්‍රය කරගෙනද මේ විඥානේ පහළ වෙන්නේ කායංච පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥාන කයට එළඹුණා වූ ස්පර්ශයක් ගැටෙන දෙයක් හැපෙන දෙයක් නිසායි කායේ විඥානේ පහළ වෙන්නේ ඒ කියන්නේ මේ කය තවිඥානක කයක් වෙන්න ඕන තවිඥාන කියලා කියන්නේ සස්සමනකේ කියලා ඔය මේ සූත්‍ර සඳහගත්තේ මන සහිත නැත්නම් පණ ඇති කයක් වෙන්න ඒ කයට කවදාකවත් කය විසින් ස්පර්ශ ඇති කර ගන්න බෑ. කයට පිටින් මොනවා හරි ඇවිල වදින්න ඕන. නිසා කය තනි කර තිබුණට කයෙන් ඇතිවෙන කිසිම මේ කය විතරක් තනි කර කිසිම වින්දනයක් ලබන්න බෑ. ඒක නිකම්ම නිකන් මේ විදුලිය දෙන්නේ ඉස්සලා මේ ප්‍රතිගත කරන යන්ත්‍රය වගේ. ඒකට විදුලිය දෙන්නේ ඉස්සලා නිකම්ම නිකන් යකඩකොටුකේ ප්ලාස්ටික් පිටු විතරයි. ඒකට ඒ විදුලිය දුන්නාට පස්සේ තමයි ඒක පිටින් එන දෙයක් අල්ලා ගන්න සද්දයක් අල්ලා ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ. නමුත් පිටින් සද්දයක් ආවේ නැත්නම් ওই යන්ත්‍රයට මොනවක්වත් අල්ලන්න බෑ. විදුලිය දීලා තිබුණත් මොකවත් අල්ලන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම දැන් සමහරලාට මේ යන්ත්‍ර තියෙනවා සද්දේට සංවේදී යන්ත්‍ර. ඒ යන්ත්‍රයක් කටහඬක් ඇහෙන්නේ නැත්නම් යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ඇතුළෙන්ම සොයම් ක්‍රියාවව සාධ්‍යයක් එනකොටමයි ක්‍රියාත්මක වෙන්නේ. පටිය දුවන්න පටන් අරගන්න. අපෙත් මේ වගේ තමයි කයක් සවිඥානික සමනකේ සත්සමනකේ මනසක් සහිත මේ බඹයක් පමණ විසෝ මේ කයෙහි කිසියම් sannivedanayak කිසිම හැඟීමක් කිසිම ස්පර්ශයක් කිසිම වේදනාවක් පහළ කරගන්න බෑ එයාට පිටින් මොනවා හරි ඇවිල්ලා හැප්පෙන්නේ නැත්තම්. ඒ හැප්පෙන දේවලුත් කොච්චර තිබුණත් ලෝකේ කොච්චර දෝ වස්තු තියෙනවා. උණුසුම් සිසිල් ඝන මුරුදු ගොරෝසු සියුම් චලන වෙන නිශ්චල වෙන රැගිරෙන පීඩු කරන වගේ වස්තු පිරීලා ලෝකයක් තියෙනවා. ඒකෙන් යමක් අපේ කයට වැදුනොත් අපි ආපాతගත වෙනවයි කියනවා. පමණමයි අන්නේ ඩිංගිට ඒ වදින චිත්ත පොඩ්ඩ විතරමයි කායට පහත ලබන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පටිච්ච කියන වචනේ තමයි සරුවචනන්ද පාවිච්චි කරන්නේ කායංච පටිච්ච පොට්ටබ්බේ. කායත් ඒ එළඹුණා වූ ආපాతගත වුණා වූ ස්පර්ශයත් නිසා උපපජ්ජති කාය විඥාන. හිත කායේ විඥානේ පහන තමයි කායේ අසවල දේ හැපුණා උණුසුමක් හැපුණා. සිසිලසක් හැපුණා කියලා තන්නේ ක්‍රම යාන්ත්‍රික වැඩ පිළිවෙලක් මේකේ තියෙනවා. ඒකයි අනිකුත් ඇහැ කන නාසය දිව වහලා දාලා මේ කයතම පූර්ණ හිතයෝදා බලන් හිටියොත් පේනවා ඒ කයේ තියෙනවා ආරාධනාපූර්වක ගතියක් ස්පර්ශයට. නමුත් ඒ ආරාධනාපූර්වක ගතියෙන් සංනිවේදනයක් ඇති කරගන්නවක්වත් පණිවිඩයක් ඇති කරගන්නවක්වත් හැපීමක් වින්දනයක්වත් ඇති කරගන්න බෑ. ඒක කිටි කවන්න ඕනේ කවුරු හරි. පිටින් ඇවිල්ලා කවුරුහරි කුප්පන්න ඕනේ. පිටින් ඇවිල්ලා ආපాతගත වෙන්න ඕනේ ස්පර්ශයක්මයි. වේද ආලෝකයක් ඇවිල්ලා වැටුනට කයට තේරෙන්නේ නැහැ. සද්ද ඇවිල්ලා වැදුනට කයට තේරෙන්නේ නැහැ. ඒ වගේම ගඳ සුවඳ වැදුනට කය මේ සාමාන්‍ය කාය මේ මේ ප්‍රසාදයට වැටෙන්නේ නැහැ. රස ආහාර තිබුණට වැටෙන්නේ නැහැ. මට එක දවසක් කල්පනා වුණා යම් විදියකට එහෙම අපට රස දැනගන්න පුළුවන් ගතියක් මේ දිවේ නෙවෙයි කය පුරාම තිබුණා නම් අපි හෝටලෙට ගිහිල්ලා කැම බන්දේශයකට අත දාගෙන හිටපුවාම හරියයි. ඒකට ආයෙන් අතෙන් උරා ගන්න පුළුවන්. අපිට කොච්චර බඩගිනි තිබුණත් කොච්චර කෙරුවක්වත් ඒ රස ආහාරයක් නම් රසක් නම් දිව හරහා මේ පාය යන ඇඟේ කොතන ගාවත් ඇතිවරන්නේ. ඒ වගේම තමයි කයට මේ පොට්ටබ්බේම හැර රූප, සද්ද, ගන්ධ, රස මොනම දෙයක්වත් ඇතුළට හරියන්නේ ඒ ලෝකෙ කොච්චර පොට්ටබ්බ වස්තු තිබුණත් හැපිච්ච ටික විතරයි මෙතන කායේ පටිච්ච කියන වචනේ පාවිච්චි කරනවා. කයට මොනවා හරි මේ වගේ දෙයක් ඇවිල්ලා එළඹිච්ච ගම එතකොට කාය විඥානේ පහළ වෙනවයි කියලා මෙතන සරුවචනන්සේ සඳහන් කරනවා. හැබැයි අපි ගිය පාර දේශනාවදි මතක් කරගත්තා. දැන් අපි මෙහෙම ඉඳගෙන බණ ඒ ඉඳගෙන ඉන්න ආසනේ හැපෙන ගතිය අපි පුරා පැතිරලා අපේ පසපැත්තට වැටෙනවා. ඒ වැටෙන දේ තිබුණට අපේ අවධානය යොමු වෙලා තින්නේ වචන වලට නම් කනට නම් අපිට අර කයට පහසක් එළඹිලා තිබුණත් කාය විඥානේ නෙවෙයි හිත තියෙන්නේ සෝත විඥාන. හිත යොදන්න පුළුවන් අවශ්‍ය නම් පුළුවන් වනහන ගමන් හිත යොදලා Taman ඉඳගෙන ඉන්න ඉරියවට යන්න. නමුත් එහෙම මතක් කිරීමක් නොකළොත් හුඟක් වෙලාවට සද්දයට නම් හිත යන්නේ කායට පහසක් එළඹිලා තිබුණත් කාය විඥානේ පහළ නොවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසායි ඒ පහළ වෙන ක්‍රමයේ අනුව කලකලයි සරුවචනන්සේ මතක් කරලා තියෙන ඉස්සල්ලාම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ බාහිර ආරම්මන ඇතුළත පවතින වූ ඇහ, කන, දිව, නෑය, කය, මන කියන මේ ద్వාර හයට වැටිච්චාම රූපෙට ඇහ එළඹුණාම නැත්නම් ඇහ රූපයකින් කිචි ගැවුනහම අපේ හිත වැඩියෙන්ම දුවන්නේ එතෙන්ට තමයි. ඒතකොට කනට ශබ්ද අහන්න ඉඩ තියන්නේත් නැහැ. නාසයට ගඳ දකින්න හිත තියන්නේත් නැහැ. දිවට රහසක් බලන්න ඉඩ රසක් බලන්න ඉඩ තියන්නේත් නැහැ. කයට පහසක් ලබන්න ඉඩ තියන්නේත් නැහැ. මේ හිතට හිතවිලක් එන්න දෙන්නෙත් නැහැ. ඇහැ සම්පූර්ණ අර විඥානයේ අවධානය යොමු කරගෙන රූප බලාගෙන ඉන්නවා. අපි ඒකට නිමග්න වුණොත් රූප එච්චර වර්ණවත් නම් කටත් අරගෙන රූප බලාගෙන ඉන්නවා. ඒ තරමටම ඒ චක්කු විඥානයේ වහාම යහුසුළු ගතිය නැත්තම් අපේ දවසේ වැඩි වේලාවක් අපි පිනවන්නේ චක්කු විඥානය නිසා සරුවචනාසේ දේශනා කරනකොට වැඩියෙන්ම කෙලෙස් උපදින ස්ථානේ වැඩියෙන්ම සංවර කරගන්න අමාරු ස්ථානේ තමයි ඉස්සල්ලාම දේශනා කරලා තියෙන්නේ. චක්කු විඥානය පහළ වුණේ නැත්තම් තමයි නැත්තම් චක්කු විඥානයේ පරයා ඉක්මන් කරගෙන ඒක යට කරගෙන යන තරම් සෝත මේ සද්දයක් ඇහුනොත් තමයි සෝත විඥානයට අවස්ථාවක් ලැබෙන්නේ. නැත්තම් හැම තමයි. ඒකයි භාවනා කරනකොට කියන්නේ කාය විඥාණයට හිත යොමු කරගන්න ඕනේ නම් කාය විඥාණය කියන එක අවබෝධ කරගන්න ඕනේ නම් රූප නැති තැනකට යන්න නැත්නම් ඇස් දෙක වහගන්නයි කියන්නේ. එයා වැඩ කරන තාක්කල් නම් වෙන කාටවත් ඉස්පාසුවක් දෙන්නේ නැහැ. වසවර්තියා වාගේ. හැමදේම වශයෙන් පවත්වනවා ඇහැ. ඒක නිසායි තේරවාද භාවනා ක්‍රමේ මේ පරියන්කයකට ගියාම ඇස් දෙක වසා ගැනීම චාරිත්‍රාක් වෙලා තියෙනවා. ඊගාට ශබ්ද නැති තැනකට යන්න කියලා කියන්නේ ඇස් දෙක වහගත්තට පස්සේ අපේ සංවේදී භාවය බොහෝමත්ම තදින් බලපානවා කාට. අපි අන්ධකාරේ නොදන්න තැනක ආගන්තුකව හිටියොත් ඒ ආවට ඇස් දෙක වෙන්නේත් නැහැ අන්ධකාරයි මොකක්වත් නැහැ කොහෙද උතුරු දකුණ දන්නේත් නැහැ. කන ඉතාමත් සංවේදී පුංචි දෙයට පවා සංවේදී වෙන ගතියක් තියෙනවා. ඒක නිසා ඒ වගේ වෙලාවල් වල කොහෙන් හරි පොඩි පොඩි පළඟැටියෙක් කෑ ගහන શબ્දයක් කරේවා දොරක් කඩන හඬක් හෝ වේවා මොනවා හරි ආවොත් හිත දෙදරුම් කරනවා අර සාද්දයට. ඒ නිසා භාවනා කරනකොට කියනවා රූප පේන්නේ නැති අත් දෙක වහගත්ත තැනකට ගිහිල්ලා සාද්ද ඇහෙන්නේ නැති තැනකට යන්න. ඊගාට ගඳ සුවඳ ඊගාවට අවධානය යොමු කරගන්න. ඒකයි කිරිසන් සත්තුන්ගේ ওই ඇහැ කන දෙකටත් වැඩිය ඉතාමත්ම සංවේදී වෙලා තියෙනවා ඉව. ඒ සත්තුන්ට සමාලාට ඇහක් නැති වුණත් වැඩ කරගෙන ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ තරම්ම ඉව වැඩ කරනවා. ඊගාවට රස, දිව, කබරයාගේ හිම සත්තුන්ගේ හැම වෙලාවෙම දිව දික් කර කර පොළොවට කකුල තීතියා දිව තීතියා බල බල තමයි යන්නේ. යාට ගොඩාක් දේවල් දැක සෑම උරවෙක්ම තමන්ගේ ජීවිතය භූමිකම්පා වලින් සුනාමි වලින් බේරගන්නේ. ඒකේ බඩ පුරාම පවතින ආ වූ මේ මේ ඉව ඉව වගේ මේකක් තියෙනවා. ඇඟ පුරාම ඒ තියෙන සංවේදී බව. මේ විදිහට හැම ඉන්ද්‍රියක්ම මේ ජීවන යාත්‍රාව පවත්වා ගැනීම සඳහා සංසාරයේ දිග්ගැසීම සඳහා විශාල කෘත්‍යයක් කරනවා. ඒගොල්ලෝ ඒක අපි විසින් කළ යුත්තක් හැටියට කරන නිසා අපි වට කියනවා ආයතන කියලා. ඇහැ චක් ආයතනයේ වශයෙන් ඒ ආයතනේ පවත්නවා. එයා දෙන්නෙත් නෑ වෙන කාටවත්. එයා කියනවා මම තමයි ජීවිතේ වැඩිම ආරසාව සලසන්නේ. මම තමයි වැඩිම උදව් කරන්නේ. ඒ නිසා එයා මුලින්ම ඉන්නවා. ඒ නිසා අපි කියනවා ඇහැ වාගේ කියලා. ඊගාට කන, නාසය, දිව, කය. ඉතින් ඔය කයට අවධානය යොමු කරන්න නම් අර කියන විදිහට ඇහැ කන වහුවා වාගේ නාසයට ගඳ රස නැතුව, ගඳ සුවඳ නැතුව, දිවට රස නැතුව, කතා නැතුව ඉතින් අර උරු අවධානයම කායට යොමු කරන්න ඕන. එතකොටත් යාමක් කායට ඇවිල්ලා හැපෙනවද? ඒ ටික විතරයි විඳ ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා යම්ම චිත්තක්ෂණයක යෝගාවචරයා මගේ හිත දැන් තියෙන කයි. නැත්නම් මේ කාය අනුපස්සනාවට මම සූදානම් කියලා දැනගන්න පුළුවන් වෙනවා නම් ඒක යෝගාවචර ජීවිතේ නැත්නම් ඒ පරියන්කේ නැත්නම් ඒ සක්මනේ නිමිත්තක් සාර්ථක භාවයට නිමිත්තක් ඒ නිසා සඳහන් කරන උපදේශයක් දෙනකොට පරියංගයට කියලා වාඩි වෙලා ඇස් දෙක වහගෙන Tamante හුරු පරිසරයක් නම් බයක් ඇති වෙන දෙයක් නැති පරිසරයක් නම් ඒ ස්පාසුවක් ඇති වෙනවා ඊගාවට සද්දක් නැත්තම් නාසයයි දිවයි සාමාන්‍යයෙන් ඔය තරම් පෙරලි කරන දෙයක් නෙවෙයිනේ ඉඳගෙන මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාන්න මම දැන් මෙතන ඉන්නවා ඔය කියන්නේ කාය විඥාණයට මුල් තැන දුන්නයි කියන එකයි ඉඳීම නැත්නම් කය ඉරියව්වත් අපි බුද්ධ විඳිනවා. ඉරියව්ව බුද්ධ විඳිනකොට යට සම්පූර්ණ හොඳ පරියන්ඛයක් නම් ත්‍රිකෝණයක් පොළොව බදාගෙන හිටිනවා. අත් දෙක හරි තැන්පර කරගත්තාම ඉහළටත් පේන්න තියෙන ත්‍රිකෝණයක් වාගේ අර මිසරේ තිබ්බ පිරමීඩයක් වාගේ ඔන්න තමන්න තේරෙනවා අත් දෙක වාගෙන හොඳට දැන් ඉන්නා ඉරියව්ව ඉන්නකම. නැත්තම් ඉඳිනවා. නැත්තම් ඉන්නවා. ඕක තමයි මේ කාය විඥාණයට හිත පිහිටෙව්වා නැත්නම් කාය විඥාණය ඉස්මතු කරගත්තා කියලා කියන්නේ කායංච පටිච්ච පොට්ටබ්බේ උප්පජ්ජති කාය විඥාන. ආනේ විදිහට කාය විඥාණයට හිත පිහිටුවා ගත්තනම් නැත්නම් සතිය පිහිටුවා ගත්තනම් එතකොට කියන්න පුළුවන් සාමාන්‍ය ව්‍යවහාර වචනේ තමයි මම දැන් මෙතන. නිසා සතිය පිහිටවීමේ සතිය හරි ගියාද භාවනා හරියන්ට පසුබිම හොඳයිද කියලා බලනවා වගේ තමයි මේ මම දැන් මෙතන කියලා ඉරියව්ව දිහා බලන. ඒ ඉරියව්ව දිහා බලනකොට අපිට භාවනා කරපැත්තු නිසා මේක අමතර තොරතුරක් වෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්නකොට ඕන කලබලෙන් ඇවිල්ලා වාඩි වුණා නම් කවුරුත් එක්ක හරි වාද විවාදයක් කළා වාඩි වුණා නම් වතුර තිබහක් ඇතුව වාඩි වුණා නම් මොනවා හරි අසම්පූර්ණතාවයකින් වාඩි වුණා නම් ඉතින් අර ඉඳගත්ත ගමන් කාය විඥානයේ හිත යන්නේ ඕන හිතවිලි එනවා. අරක කරන්න බැරි නෝ මේක කරන්න තියෙනවා. අරක අඩාල වුණා මේක අඩාල කියලා හිතවිලි. ඉතින් ඒකෝට දැනගන්න ඕනේ මේක දෝෂයක් නෙවෙයි. නමුත් හිත දැන් කාය විඥානේ නෙවෙයි. හිත තියෙන්නේ මනෝ විඥාන. එතකොට ඒ හොඳයි ඒක අපි දැනගන්න දැන් මම ඉඳගත්තේ කාය විඥානේ හිත ගණ්ඩායි. නමුත් දැන් ගිහිල්ලා. දන්නවනේ. ඒ තාක්කල් අපිට හානිය අඩු. නොදන්නවට වැඩි. ඊගාට අපි ඉන්න ශබ්ද බාධා කරනවා. එහෙමනම් සෝත විඥානේ හිත තියෙන්නේ කාය විඥානේ නෙවෙයි කියලා ඒකත් යෝගාවචරයට සෑහෙනසොට භාවනා කරපු යෝගාවචර ලොකු අභ්‍යාසයක් වෙනවා. මගේ හිත මට කාය විඤ්ඤාණයට ගන්න ගියාට දැන් සෝතේ විසින් උදුරාගෙන පැහැරගෙන. ඉතින් මේක සද්ද තියෙන කම්ම මේක වෙනවා. ඒක නිසා ඒකෙන් මට තේරුම් ගන්න පුළුවන් මට ඕන තැන නෙවෙයි හිත තියෙන්නේ සෝතේ. එහෙම නැත්නම් වේදනාව. වේදනාව කියලා කියන්නේ කය ස්පාසුවක් දෙන ඉඳගෙන ඉඳ දෙන්නේ නැහැ. කය නිතරම වේත වෙනවා. ඒකට බලා ගන්නවා කයට වෙහසක් නැතුව පහසු වෙන හොඳට හරි පරිගයිලා අතපය දිග අරලා හොඳට පట్టල වෙලා අර වෙහෙස නැති වෙන්න කටයුතු කරනවා. ආන් එහෙම කරනකොට තමයි පළවෙනි වශයෙන්ම යෝගාවචර තේරුම් ගන්න පුළුවන්. ඔන්න දැන් කාය විඥානේ හිත හිටියයි කියන. ආනේ කාය විඥානේ හිටියට පස්සේ තමයි ඒකට ඉඳීම නැත්නම් ඉන්න මැරෙලා සීනත් වෙලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. ඉන්නවා කියන දේ දැනගත්තට පස්සේ ටික වේලාවක් යනකොට ඒ ඉන්න ඉරියව්ව ඒකාකාර වෙන්න පටන් ගන්නවා. කොහේ ඉන්නවයි කියන එකයි කියන්නේ. කොහේ ඉන්නවා? ඔන්න ඔහේ ඉඳ යනකොට ඕක නීරස වීම තුල තමයි මේ හුස්ම ගැනීමේ වැඩපිළිවෙලේ සජීවීකමක් වැටහෙන්න පටන් ගන්නවා. ඔන්න හුස්ම එනවා යනවා ඇතුල් වෙනවා පිට වෙනවා නැත්නම් උදරේ පිම්බෙනවා හැකෙනවා මොනවා හරි අර ඒකාකාරී ඉඳීමේ ඉරියව්වේදී මේ ආස්වාද ප්‍රසආතය හෝ පිම්බීම හැකිලිම හෝ දැනෙනකොට හොඳට යෝගාවචරය දීබුද්ධියෙන් බලන ඉන්නවනම් කය ඉඳීම නැත්නම් ඉන්නවා කියන අත්දැකීම මුළු කය පුරා පැතිරිච්ච එකක් වෙන අතර ඒ පිම්බීම හැකිලිම ආනාපානය කරනවා නම් ඒක බොහෝ විට උඩුකයට සීමා වෙනවා. එතකොට යෝගාචරයට පුළුවන් දැක දැක දැන දැන කයේ තිබුණ හිත දැන් උඩුකයට විතරක් පොඩි කරන්න. තව ඒකාග්‍ර කරන්න පුළුවන්. ඒකත් බලාගෙන ඉන්නකොට තමයි ඔය හැපීම ස්පර්ශය වායෝ පොට්ටබ්බ ධාතුව කියලානේ අපි උගන්වන්නේ බණ පොතේ වායෝ පොට්ටබ්බ ධාතුව ඇවිල්ලා නාසික අග්‍රයේ හැපෙනවා. එහෙම නැත්නම් ඒ උදරච්ඡදයේ කම්පන නිසා මේ උදර චලන සිද්ධ වෙනවා. මේ දෙකෙන් කොතනද විඥානය පිහිටන්නේ කියලා දැක ගන්න එකයි ඊගාව ප්‍රශ්නේ තියෙන්නේ. උඩුකය කිව්වා ලෝක ප්‍රදේශයක්. ඕකේ වැඩ රාජකාරි ගොඩක් වෙනවා. වැඩියෙන්ම ගොරෝසුවට වැටෙන්නේ නාසිකාග්‍රේදෝ උඩු තොලේදෝ එහෙම නැත්නම් හුස්ම රැල්ල කියලා නැමෙන තැනදෝ ගුරේදෝ පපුවේදෝ එහෙම නැත්නම් උදරයේදෝ කියලා අර උඩු කයේ තිබෙන එකක් තව දුරටත් හරියට පටිච්ච රූපේ කොතනද තියෙන්නේ කියලා බලාගන්න එක තමයි යෝගාවචරයට ඊගාව එකලස වශයෙන් ඉල්ලගන්නේ එක්කෝ හැපීම නාස්පුඩු පුරවාගෙන යන හුස්ම රැල්ල නාසිකාග්‍රේ වැටෙනවනම් ආ එතන තමයි දැන් විඥානයේ තියෙනවා කියලා ගන්න කියලා කියන්නේ. හැබැයි ඇත්තටම කියනවනම් ඒ විඥාණය දුවම රැඳීම ඇවිදිමින් තියෙන විඥානයක්. නමුත් අපි ඒක එක තැනකින් ගන්න අත්දැකීම් ගැඹුරු කරගන්න අවශ්‍ය නිසා ඒකාග්‍ර කිරීමක් අවශ්‍ය නිසා මේ නාස්කාග්‍රයට ගන්න. එහෙම නැත්නම් සමහරු උදරයේ ගන්න. සමහරට පපු ප්‍රදේශයේ වැටෙන කොහේ හරි කමක් නැහැ. වැටෙන තැන තමගේ කර්මස්ථානයේ වෙන නිසා අන්න එතෙන් ගත්තට පස්සේ දැන් අපිට කියන්න පුළුවන් කායේච පටිච්ච කායංච පටිච්ච පොට්ටබ්බේච. උප්පජ්ජති කාය විඥානය. දැන් කය තියෙනවා. කයේ තියෙන මොකද? පිටින් එන ස්පර්ශයට සාධනකාරක. සංවේදීකම්. ප්‍රසාදේ කියලත් මේකට කියනවා. කුප්පන ගතියේ හඳුනා ගන්න පුළුවන් ශක්තිය. ඔපේ. নানা ප්‍රකාර වචන තියෙනවා. ඒ නිසා මේ කයේ තියෙන මේ ඔපයට හුස්ම රැල්ල ඇවිල්ලා තමයි වදිනවා. ඒක තමයි පොට්ටබ්බ කියන වායෝ පොට්ටබ්බ ධාතුව කියලා කියන්නේ ඒකයි. වාතයේ ඇත්තාව ඇත්තාව මේ හප්පන කුප්පන ගතිය. ඇවිල්ලා හැප්පිලා යන ගතිය. ආන්නේ හැප්පෙන ගතිය ඇවිල්ලා අර කයේ තියෙන සංවේදිකමට ඔපේට වැදෙනකොට තමයි ඔන්න අපිට කාය විඥානයක් පාළ වෙන්නේ. නැත්නම් කයේ මේ කයය මේ ආරම්භණය මේ දෙක ගැටීම නිසා ඇතිවෙච්ච මේ උණුසුම් සිසිල් ගති දිග කෙටි ගති ප්‍රිය අප්‍රිය ගති මෙව්වය කියලා වෙන්කොට දැනගන්නා ගතිය තමයි මෙතන විඥානය කියලා කියන්නේ විශේෂ වූ ඥානෙ නැත්නම් විවිධ වූ ඥානෙ වෙන්කොට දැනගන්න ඥානෙ බලන්න කොච්චරක් අපි මෙතෙන් තැනකම් මේ පිළිසිදුවක් ගත්තොත් කොච්චර මේ ධර්ම ගැඹිරත්වයක් දැක ගන්න පුළුවන්ද එකක් මෙතනදී නිසකව ප්‍රකාශ කරන්න පුළුවන් යම් වෙලාවක යෝගාවචරයා මේ කයේ තියෙන ඔපේ මේ හුලං රැල්ලේ තියෙන ඇවිල්ලා කුප්පන ගතිය මගේ හිත දැන් තියෙන්නේ මෙතනයි කියලා දැනගත්තොත් මේ හුස්ම විඳින්න කෙනෙක් උතන නැති වෙනවා. හුස්ම ආයාස කරන්න ඕ එහෙම ඊට කරන්න මොනවාක්වත් නැති වෙනත විඳින්න කෙනෙක් නැහැ. Tamanට තියෙන්නේ මේ වැඩපිළිවෙලක් යනවා. ඒ වැඩපිළිවෙල නිකන් වාහනයක් ගලවලා බොනට් එක ඇරලා ඒකේ දෝෂයක් කියනකොට ඒ මේ මෙකැනික් මහත්තයා යන්ත්‍ර ක්‍රියාත්මක කළ ඒක දිහා බලනවානේ මේ කොතනද දෝෂේ තියෙන්නේ කියලා. එන්නේ වගේ තමයි මේ යන්ත්‍රය අපි අනුන්ගේ යන්ත්‍රයක් බලන මේ මේ ඉංජිනේරුවෙක් වාගේ මෙකැනික් මහත්තයෙක් වාගේ. එයා බලනවා මේ මොකද වෙන්නේ. ඒකෝට පේනවා මෙන්න මේ කයේ තියෙන ඔපයක්, කයේ තියෙන සංවේදී ගතියක්. ඒකට සංඥා නිවත් කරන්න බෑ. ඒකට කුප්පන්නවා. කවුරු හරි පිටින් ඇවිල්ලා කුප්පන්නේ. මෙතන කුප්පන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. වායෝ පොට්ටබ්බ ධාතුව ඇති වුණාම ඇතිල් වෙන පොට්ටබ්බ ධාතුවෙන් ඇති වෙන වින්දනයට වැඩිය උගාවක් වෙනස් පිට වෙන වායෝ පොට්ටබ්බ ධාතුවෙන් ඇති වෙන වින්දනය. මෙන්න මේව වෙන්කොට දැනගන්න ඕන නම් ඒකට කියනවා විඥානය කියලා. තවත් පැත්තකින් කියන්න පුළුවන් ඇහි නෙවෙයි මට සංඥා එන්නේ, කනෙන් නෙවෙයි, නාසයෙන් නෙවෙයි, දිවෙන් නෙවෙයි, කයෙන් කියලා වෙන්කොට දැනගන්නවා. ඒකටත් කියනවා විඥානය. එහෙනම් මගේ හිත දැන් මෙතන හිටියා කියලා දැනගන්නම ඒකටත් කියනවා විඥානය කියලා. ඉතින් මෙන්න මේ ටික වෙන්කොට දැනගත්තට පස්සේ මෙතුවා කල් සංසාරේ නොදැන මේවා ගැන තේරුමක් බේරුමක් නැතුව කොච්චරද හුස්ම ගත්ත කවදාකවත් සීලයක්වත් සමාධියක්වත් ප්‍රඥාවක්වත් ඕකෙන් පිරෙන්නේ නැහැ පිරුණෙත් නැහැ. ඒ ටිකමයි දැන් වෙන්කොට දැනගත්ත පමණින් පුදුමාකාර අධිකාරී ශක්තියක් Tamanට එන්න පටන් ගන්නවා. බුදුහාමුදුරු ළඟ ඉන්නා වාගේ ධර්මයේ Tamange වාගේ Taman බණ භාවනා කරන සංඝයා වහන්සේ නමක් වාගේ අයිතියක් එන්න පටන් ගන්නවා. වෙන මොකක්වත් නිසා නෙවෙයි මේ අවුල්ව තිබුණු දේ, පටලවිලා තිබුණු දේ වෙන්කොට දැනගත්ත නිසා. වෙන් කරපු ගන්න. ඒ ඒ දේවල් තම තමන්ගේ ස්වභාවික ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. අවුල් කරපු ගමන් ඔක්කොම බලුවමනයක් වාගේ කිසිම තේරුමක් බේරුමක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ සෑම බණ අහන බණ කියන සෑම කෙනෙක් ගාම පුදුමාකාර ಗುಣ පුදුමාකාර ශක්ති පුදුමාකාර පිං පුදුමාකාර පාරමිතා තියෙනවා. කලවම ආවොත් අනාගත්තොත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකයි ත්‍රිසනුන්ගේ தත්ත්වයේ කිසි වෙනසක් නැහැ. වෙන්කොට දැනගත්තොත් බුදුහාමුදුරන්ගෙන් රහතන් වහන්සේ නමකින් වෙනසකුත් නැහැ. අන්න ඔය අවුල තියෙන එක වියවුල් කරලා වියවුල් වෙලා තියෙන එක निराවුල් කරලා එක එකක් වෙන්කොල්ල වෙන්කොල්ල ගත්තට පස්සේ සම්පූර්ණ සුද්ධ ධර්මතා ධර්මය ධාරේති इति ධම්මෝ කියන විදිහට ධර්ම බවට පත් වෙනකොට බලන්න පිරිසිදුවක් ඇති වෙනවා. බලන්නගේ විසුද්ධියක් ඇති වෙනවා. අන්නේ විසුද්ධිය ඇති කරගන්න තමයි මේ මුල පාදලා දෙන්නේ. කායංච පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥාන. කාය තිබුණට හරියන්නේ නැහැ. ඒකට එළඹිච්ච පොට්ටබ්බේ වායෝ පොට්ටබ්බ ධාතුව තිබුණට හරියන්නේ නැහැ. ඇහැ කන දිවනාසය නිස්කද්ද කරන්න ඕනේ. නිසද්ද නොකරොත් මෙයා ළඟට විඥානය පහළ වෙන්නේ නැහැ. හැබැයි නිකන් ඉන්නේ නැහැ. ඒකට විඥානය වෙන කොතන හරි පහළ වෙනවා. ආන්න එහෙම දුව දුව පහළ වෙන විඥානේ දැන් තියෙන්නේ මෙන්න මෙතනයි. එතන පහළ වෙන්නේ විඥාණයට ඕන නිසා නෙවෙයි. එතන තියෙන ద్వාරයේ ඉඩ දීලා තියෙනවා. ඒ ద్వාරයේ කුසු කවන්න කප් කුප්පන්න අරමුණක් ඇවිල්ලා තියෙනවා. ඒ ద్వාරයේ රජ වෙලා තියෙනවා. අනෙක් ద్వාර ඔළුව පාත් කරගෙන තියෙනවා. ඒ නිසා එතන චක්කු විඥානේ පහළ වෙනවා. ආනෝ විදියට චක්කු විඥාන දැන තියෙන ඇහේද කනේද නාසයේද දිවේද කයේද මනසේද කියලා කියලා තේරුම් ගත්තොත් තේරුම් ගන්න තරමට හිමීට වැඩ කළ සතිය ඉස්සර කරගත්තොත් ජීවිතයක පුදුමාකාර ගුණයක් ඒ වගේම අත්දැකීමේ එකමුතුවක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ප්‍රතිපදාවේ දියුණුවක් එන්න පටන් ගන්නවා. වේග වෙලා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හෝගාල චක්‍ර කරකන විදිහට වේගෙන් හිත දුවද්දි සතිය අඩාල වෙලා පසුබෑවොත් ඉතින් පිස්සු වැඩිච්ච අලියෙක්ගේ පිස්සු වැඩිච්ච බල්ලෙක්ගේ පිස්සු වැඩිච්චගේ අපේගේ හිතක් තමයි තියෙන්නේ. නැත්නම් පිස්සු රිලෙවෙක්ගේ වඳුරෙක්ගේ හිතක්. අපි මොනවා කරත් කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න කියලා දවස් අන්තිමේ කල්පනා කරනකොට අපිට දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි බොහෝම කලබලෙන් ගොඩක් වැඩ කෙරුවට ඒක වැඩකවත් අධිකාරිකමක් නිවාසී ශක්තියක් පාලන ගතියක් අපිට එන්නේ එන්නේ දුර්වල වෙන්න පටන් අර ගන්නවා වැඩ වේගෙ වැඩි වෙලා සතිය දුර්වල වෙනවා වැඩ වේග වැඩි වෙනකොට ආධුනිකයන් සතිය දුර වෙනවා කියන එක සමීකරණයක්ම තමයි. යම් විදියකට වැඩ වේග අඩු කරලා නැවතිල්ලේ වැඩ කරන ගමන් සතිය වැඩ කළොත් මේ ධර්මතාවත් හැම වෙලාවක මූල ධර්මයේ වශයෙන් ඇවිල්ලා උදව් කළොත් වෙලාවක දැනගන්න පුළුවන් හරියට වෙසක් දවසක ඒ තොරණක බුදු සිරස් රතේ ලයිට්පත් වෙනවා වගේ චක්‍රයට කරකිනවා. මේක පේන්නේ නිකන් රස්මාලා විහිදෙනවා වගේ. මොනවාක්වත් වෙන්නේ නැහැ. ඕක ඇතුළේ වෙන්නේ ඔය 230 කරන්ට් එක දුවනවා. සමහර බල්බ් වෙලාවටපත් වෙනවා. සමහරට නෙමෙයි. ඔක්කොමපත් උනත් නුනත් බල්බ් හැම වෙලාවෙම තියෙනවා. පත්තු වෙනකොට විතරයි පේන්නේ. අනික වෙලාවට පේන්නේ නැහැ. අපිට වෙන බුදුරස් කරකිනවා වගේ මොන කරකැවිල්ලක්වත් නැහැ. එක තප්පරයට 50 සැරයක් හෙල්ලෙන විදුලියක් දුවනවා ඕක හරහා. ඒ විදුලිය හැම වෙලාවෙදීම පත්තු කරන්නේ සමාන බල් ප්‍රමාණයක්. බල් 200ක් තියෙනවා. වෙලාවට 10 ගානේ නැත්නම් 15 ගානේ පටේ කරකැවි කරකැවි පත්තු වෙනකොට අපි කට අරගෙන බලන්නේ. නමුත් විදුලි ධාරාවේ බලනකොට දිගටම එකම ශක්තියක් එකම දහයෙන් වේගයකින් ඇදීගෙන යන්න කටයුතු කරුවොත් ඔන්නේ වදිරේ වයරින් කරපු ඉංජිනේරුවා හොඳයි. ගාක් බල්බ් එක වැඩපත් වෙනවා. උගා කඩුවෙන් එනවන විදුලිය සැලීමකටපත් වෙනවා. අහල පහල ගෙවල් වල පවා විදුලි උච්චාවචයකටපත් වෙනවා. එහෙම නැතු ඒකාකාර වේගයෙන් කරකෙන්න හැදුවත් පුදුරක් කරකේ. ඒ වගේ තමයි අපිත් මේ විඥානේ නැත්තම් මේ විඥාන ස්රෝතය භවග්ගයේ දිගටම විදුලියක් වගේ ගලනවා. ඒ ගලන එක කොතනද ප්‍රකාශ වෙන්නේ කියලා බැලුවොත් දැනට නුපුහුණු මනසේ, වේග මනසේ, සතිය නැති මනසේ කර්ම ධාරාව අනුව පමණමයි ක්‍රියාත්මක වෙන්නේ. නැත්නම් අපේ රුචි අරුචිකම් අනුව පමණමයි, පුරුදු අනුව පමණමයි ක්‍රියාත්මක වෙන අපිට කිසිම අධිකාරියක් නැහැ. ඒ නිසා ධර්මචර්ය සඳහන් කරනවා එහෙම අවුරුදු 100ක් ගත කරත් ඒක ඇති චාරයක් ඊට වැඩිය හොඳයි මේ වෙන සංගතිය මේ කෙලෙස් අනුව අපේ අපවත්ච්ච ස්වාමීන් වහන්සේ කේමනන්ද සාන්ති මතක් කළ විදිහට කාමරාජිනීගේ කාමරාජධානියේ බත් බැලියෝ වාගේ මේ ඇහැ කියන තාලට නහය කියන තාලට කන කියන තාලට දිව කියන තාලෙට කය කියන තාලෙට මේ විඥාණයට නටන්න ඉඩ දීලා මැරිලා ගියාට බැලේක් වාගේ තමයි මැරෙන්නේ කියන්නේ. අපිට කිසිම අධිකාර ශක්තියක් ලබන්න හම් වෙන්නේ නැහැ. ඒක නිසා අපට අඩු ගන්න දැනගන්න පුළුවන් උනොත් මේ කවුදෝ නූල ගස්සනවා ඒනෝ අපි රූකඩ වගේ නටනවා බුදුහාමුදුරු අනුකම්පාවෙන් අපට කියලා දීලා තිනෝ ඔය යාන්ත්‍රණය පොඩ්ඩක් බලන්න නම් නැවතිල්ල ටිකක් වැඩ කරන්න නැවතිල්ල වැඩ කරන ගමන් ඇහි වැඩ කරනකොට ඒ රූපයට හිත ඇදිලා යන එක ස්වභාවය නිසා ඇහි හිත තියෙන්නේ කියනවත් අපිට මතක නැතුව තමයි කට අරගෙන බලන්නේ ඉන්නේ නමුත් අඩුගාන යෝග අවතරය මතක තියාගෙන ඉන්න ඕනේ දැන් දකින්න බවවත් අඩුගානේ මෙනෙහි කරලා අර රූප දිගේ මෙච්චරම නතු වෙලා මායාකාරීව හැස්සන්ද කරගෙන යන්නේ නැතුව දකින්න බව මෙනෙහි කරා. ඊගාවට දකින්න තැන ඉඳලා අහන තැනට යනකොට මෙනෙහි කරා. ඒ තේරම නතර කරලා කියලා තමයි මේ කායන පස්සනාදි මතක් කරන්නේ රූප බලන්නෙත් නෑ, ශබ්ද අහන්නෙත් නෑ, ගඳත් නෑ, රසත් නෑ. පූර්ණ කාලිනව කයට හිත දීලා මේ කයේ විඥානේ පහළ වෙන පහළ වෙන වෙලාවේ ඒ පිටිපස්සෙන් යමි බලනවා. එහෙම නැත්නම් වේදිකාවේ නළුව රංගනය කරන්න ඉඩ ඇරලා විදුලියේ ආලෝක ධාරාවක් නටන නටන දැන්ට විදුලිය යොමු කරන්න හදනවා වාගේ ස්පොට්ලයිට් එකක් හයි කරුවා වාගේ නටන්න ඇරලා බලාගෙන හිටියොත් පේනවා මෙයා පිස්සුවෙන් නටන. භවය පවත්වන්නමයි නාඩගම දුවන්නේ. එහෙම නැත්නම් කාමයටමයි කාම පදයටමයි නටන්නේ. ඒක තමයි අපේ මන අපේ නොවෙන්නේ ඉඳ තියෙනවා. අපි අකමැති වෙන්නේ නමුත් කරන්න දෙයක් නැහැ නටුන රැදිල්ලට බෙරේ වදින්නේ ඒ තාලට යනවා. නමුත් අපි අඩු ගානේ දැකගත්තොත් සතියේ යුක්ත මේ කාය විඥානේ පහළ වෙන පහළ වෙන අවස්ථාව දැකගත්තොත් අපිට තේරෙන්න පටන් අර ගන්නවා. මේ කන්න දීලා බොණ්ඩ දීලා නාවල සතප්පෝලා මේ විඥාණයට සම්පූර්ණ නිසි බල ධාරිත්වයේ දුන්නට පස්සේ විඥානයේ පිස්සු වඳුරෙක් වාගේ එහෙට දුවනවා මෙහෙට දුවනවා අපි මේ ගැන කනගාටු වෙලා වැඩකුත් නැහැ අපිට මේක මීට වැඩිය හදන්න දෙයක්වත් නැහැ පළවෙනිම දේ අත්‍යවශ්‍ය දේ තමයි මෙන්න මෙහෙම වැඩ කරන බව දැනගන්න. දැක ගන්න. පිළියම නෙමෙයි. කීකරු කරන එක නෙමෙයි ප්‍රශ්නේ. කීකරු කරන්න උත්සාහ කරන කීකරු කරන්නත් බෑ. පිස්සු වඳුරෙක් වගේ. ඒ ඉස්සල්ලාම නටන තාලෙ පොඩ්ඩක් බලන්න ආන්න. ඒක හරියට කියනවා නම් මේ විදුලි උත්පාදක යන්ත්‍රයක් ජෙනරේටරයක් වගේ එකක් ක්‍රියාත්මක වෙන වෙලාවේදී ඒක පුදුමාකාර වේ තප්පර 1500ක තරම් වේගෙන් කරකැවෙනවා. කරකැවෙනකොට ඕනේ මේ සාමාන්‍ය 230 කරන්ට් එක වගේ එකක් එනවා. ඉතින් අපිට මේක පිළිබඳව මැජික් එකක් තමයි මේක බලන්න ඕනේ නම් සිද්ධ වෙනවා. මේ යන්ත්‍රයකින් මේ උත්පාදක යන්ත්‍රේ කරකවන තෙල් වලින් උත්පාදක යන්ත්‍රේ විදුලියක් ඇති කරනවා. මේක කවදාකවත් ওই 1500 වේගය කරකවෙද්දී යාන්ත්‍රණය දැක ගන්න බෑ. ඒ වගේම යන්ත්‍රේ සම්පූර්ණයෙන් පිටින් වහලා තියෙනවා. අපිට සිද්ධ වුණොත් මේ පිට වහලා තියෙන මේ පිට පොත්ත ගලවන්න ඒක ඇතුලේ තියෙන උඩ පහත යන ප්‍රතිරෝධවත් පිස්ටන්වත් විදුලි වේගයකින් වැඩ කරන්නේ. කිසිසේත්ම ස්වභාවය අඳුර ගන්න අමාරුයි. විදුලිය නිෂ්පාදනයේ වෙද්දී කවදාකවත් අඳුරන්න අමාරුයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේක වේග අඩු කරලා නැත්තම් නතර කරලා කොහොමද මේ දතිරෝධයක් කරනකොට ඒකෙන් ශක්තිය අනිත් දතිරෝධයට යන්නේ? කොහොමද මේ පිස්ටන් වලින් මේ චක්‍ර ශක්තියක් ඇති කරලා දෙන්නේ භ්‍රමණ ශක්තිය ආදි වශයෙන් දකින්න බොහොමත්ම වේග අඩු කරන්න සිදෙනවා 100 100ක් නතර කරලත් බෑ කැඩිච්ච දුරක් චෙක්කින් කරන්නත් බෑ ඒක හිමීට හිමීට කරකෝ කරකෝ කරකෝ කරකෝ මේ එකක් එකක් සම්බන්ධ වෙලා තියෙන හැටි බලන්ඩ ඔය විදුලිය ගන්න හම්බ වෙන්නේ නැහැ ඒ වෙලාවට. ඒ වගේම අපිට විදුලිය වැඩ කරන්න හම්බ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා මචං සූට් එකක් ගහගෙන යන්ත්‍රය ඉගෙන ගන්න. ඒ වගේ තමයි මේ සංසාරේ පුරාම දූපු මේ යන්ත්‍රේ ඒ කාම සන්තුෂ්ටි නැති කරගනිමින් භව රාග විභව රාග වලට මත් වෙමින් නටන එක පොඩ්ඩක් නතර කරලා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ලුඤ්ඤාකාරගතෝවා කියන විදිහට මේ යන්ත්‍රේ හිමීට දුවන්න ඇරලා. අර කියන ටෙන්ෂන් එකෙන් විදුලිය උපදනකොට නෙවෙයි යන්ත්‍රය එහෙමම තියෙදි හොඳට ඒකට තෙල් වතුර දීලා හිමීර කරකෝ කරකෝ බැලුවොත් රවුම් භාගේ භාගේ භාගේ භාගේ විතර හිතා ගන්න පුළුවන් හිතා ගන්න බැරි තරම් සංකීර්ණ යන්ත්‍රයක්. මහානීකට තමයි මේ සරුවචන් වහන්සේ මතක් කළ දෙන්නේ ඇස් දෙක වහලා කන නැහැ තැනකට ගිහිල්ලා ගන්ධ සුවඳ බලන්නේ නැතුව රස බලන්නේ මේ කයේ විඥානයේ පහළ වෙනකොට ඒ විඥාණයටම හිත යොදාගෙන ඉන්න. ආස්වාසය කරනකොට මේ හිත තියෙන්නේ නාසිකාග්‍රයේමද නැත්නම් නැති බව දැනගන්න. ඒකට චෝදනා කරන්න දෙයක් නැහැ. ඒ ස්වභාවයම තමයි. ඒකට ප්‍රස්වාසය තියෙනකොට ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙනකොට දැනගන්න. පිම්බෙන හැකලින් බලන කෙනෙක් නම් පිම්බෙන අවස්ථාවේදී කොහොමද මේ පිම්බීමේ වින්දනය වැඩපිළිවෙල. ඒකට සාපේක්ෂව හැකිලිම සිදු වෙන්නේ කොහොමද? මගේ හිත දැන් කල්පනා කරනවා නෙවෙයි නිදිමත නෙවෙයි වේදනාව විඳිනවා නෙවෙයි සද්ධාහනව නෙවෙයි මේ පිම්බීම මේ හැකිලිම ආදී වශයෙන් යෝගාවචරයට භාවනා කරනකොට කියන්න පුළුවන් මම වාඩි වුණා මට ආස්වාසයක් මතුණා එතන මම ඉන්න බව දැනගන්න ලකුණක් වශයෙන් මම ආස්වාසය කියලා මෙනෙහි කරා මට ඒ ආස්වාසයේ පීරාගෙන ඇතුළට යන හුස්ම රැල්ලක් වගේ සීතල හුස්ම රැල්ලක් වගේ වැටුණා ඉතින් ඒක තමයි අපි මේ භාවනාවේදී බලාපොරොත්තු වෙන්නේ යෝගාවචරය නිසින්ින්ද භාවනා කරලා निराවුල්ව ප්‍රකාශ කරනවා කියන එක. ඊගාට ප්‍රස්වාසයේ මතු වුණා. මම මේ ප්‍රස්වාසයේ මගේ හිත තියෙන බව, සතිය තියෙන බව තහවුරු කරන්න මම ප්‍රස්වාසයේ ප්‍රස්වාසය කියලා මෙනෙහි කරා. නැත්නම් පිට වෙනවා කියලා, හෙලනවා කියලා මෙනෙහි කරා. එතකොට මට පහතට පීරාගෙන යන නැත්නම් උණුසුම් නැත්නම් කම්පන චංචල සහිත වාද ධාරයක් වැටුණා. ඉතින් හොඳට ඕ මේකෙන් අදහස් කරන්නේ මේ චක් කායේච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජේ චක්කු විඥාන කියන එක දැනගන්න තරම් සුදුසු වාතාවරණයක් ඒ යෝගාවචරයේ හිතේ තියෙන. මේ තාම වැඩේට බහැලා නෙවෙයි. මේ තාම පිටිය සකස් කරනවා, වේදිකාව සකස් කරනවා. වෙන වැඩ වෙන් වෙන් වශයෙන් ඇතුල් වීමෙන් පිටවීම වෙන්කොට දක්වනවා. පිම්බීමෙන් හැකිලීම වෙන්කොට දක්වනවා. වම තැබීමෙන් පය තැබී දකුණු තැබීම වෙන්කොට දක්වනවා. අත එසවීමෙන් අත පහත් කිරීම වෙන්කොට දක්වනවා. ඇස් දෙක පිල්ලම් ගහනකොට පහත් කරනවා දකින්නවා. දොර අරිනකොට අත යොදලා දොර අරින හැටි දකින්නවා. සරම ඇඳ ගන්න හැටි, ශූර ඇඳ ගන්න හැටි. ඒ ඒ සෑම දෙයක්ම කරනකොට හිත වෙනස් ඉරියව්වෙන් මේක වෙන් කරලා දක්වන්න හැම චිත්තක්ෂණයෙම ඒකට ආවේනිකෝ ස්වභාවික ලක්ෂණයක් තියෙනවා. මේ ස්වභාවික ලක්ෂණය කියලා කියන්නේ මම දැන් මෙතන තමයි. ඒක කවදාකවත් හිතලා ගන්න නෙමෙයි මේ කතා කරන්නේ. ඒ වගේම කල්ැතුව හිතන්නත් නෙවෙයි ධර්මතා කියනවා. ඒ ධර්මතා වලට විවෘත වෙලා හිටියොත් අපිට කවදාකවත් මේ මම දැන් මෙතන කියන පදනම බිඳගන්නෙත් නැතුව කාය විඥානයේ හිත තිබුණ හිත ශෝත විඥානය ආදී ඇහිීමට දැකීමට ගියාද කියන එක කලකොලයකින් තොරව දැක ගන්න පුළුවන් ඇත්තටම මේ විදිහට කාය විඥානයේ මෙනෙහි කරමින් යනකොට ඇත්තටම ශෝත විඥානයේ ගහන විඥානයේ ආදී නැත්නම් චක්කු විඥාන ආදී බාහිර කරදර වලින් එන කරදර අඩු වෙන්න පටන් ගන්නවා. ඒක සඳහා තමයි මේ මෙනෙහි කිරීම සල්ලක්ෂණය මානසිකාරය කියන චෛත්‍යක අවශ්‍ය කරන්නේ. ඒක අපි හැම වැඩකදීම යොදවන දෙයක්. බැංකුවක ඒ පල්ලි මිතියක් තියාගෙන ඒ ගණන් කරන මිහි කෙනෙක් බැලුවොත් <clears throat> එයා ඒකට හිත යොදුවට පස්සේ අනෙක් දේවල් වලට හිත නොයෑම පිණිස එයටම හිත යොදාගෙන ඒ කොල කසකස කසකස ගන්න සද්දෙටම හිත යදාගෙන 1 2 3 4 5 6 7 8 9 10 ගණන් කරමින් එහෙම নিমগ্ন වෙලා ඉන්න තාක්කල් ඒ නෝන මහත්තයාට විශ්වාසයක් එනවා. ඒක කොලයක්වත් මිසුනේත් නැහැ. ඒ අතරමැද වටපිට බැලුවෙත් නැහැ. මේ ගාන හරි. එහෙම නැතුව අතරමඟදී අම්මා ඇවිල්ලා කතා කරනවා තාත්තා ඇවිල්ලා කතා කරනවා බැංකුවේ ලොක්කා කතා කරනවා කියලා වෙල හැරුණොත් ආයෙසරක් මොන ඉඳලා යනවා. මේ සෑම ව්‍යාපාරවලදී කිරුම් මනු තාමම අවශ්‍යයි. ඒක කරනකොට මොන්න තරම් ඒකට හිත යොදලා කරනවාද රත්තරන් එහෙම කිරන්න ගත්තාම තරහදියට උලන් අදින දෙන්නේ නැහැ. උල වීදුරු පෙට්ටියක් ඇතුලේ තියලා ඒකට මෙහිත යොදාන කරනවා මොකද පොඩ්ඩක් එහෙම කිව්වොත් ඉවරයි. ආන්නේ වැඩේට මේ යොදන අවධානය තමයි මානසිකාරය කියලා කියන්නේ. ඒ තේරම කරන්නේ ලාභෙටයි පඩියටයි. මේකේ නෑ. ඒ කිසිම ලාභයක් අපිට නැහැ කිසිම පඩියක් නැහැ අපි දැනගන්නවා මේ කාය විඥානේ පහළ වුණා නම් චක්කුසෝත ඝාන විඥාන මන විඥාන නැහැ කාය විඥානේමයි අන්න ඒක දන්නවනම් රජ වෙනවා දන්නේ නැත්නම් බලුවේ. නැත්නම් අපි වාල් වෙනවා. දන්නේ නැත්නම් අපි පහඳිනවා. දන්නවනම් ඒක යෝනිසෝමනසිකාරය. නොදන්නවනම් අයෝනිසෝමනසිකාරය. දන්නවනම් සත්පුරුෂයි. අසත් දන්නවනම් අසත්පුරුෂයි. ආනෝ විදිහට මේ වෙන සිද්ධිය මේ සංසාරේ පුරාම වෙන සිද්ධිය මේ බව දන්නා ගතිය තියෙනවනම් ඒකයි සරුවචනහන්සේ මේ පටිච්චසමුපාදයේ මුලදීම අවිද්‍යාව මුලින් තියලා තියෙන එක නොදැන මොන රජකම් කරත් තියෙන්නේ කාමයට වාල් වෙලා කාමයට දාසකම්. දැන දැන පව් කරත් මේ ආනාපානෙ ඉන්න ඕනේ. නෝ හිත දැන් තියෙන්නේ ඇහි. ඒ දන්නවනම් හොඳයි. නොදන්නවට වැඩිය. නැත්තම් දැනගෙන තරහ වෙනවට වැඩිය. වැරදුනා කියලා හික්නාක් කරගන්නවට වැඩිය. ඉතින් ඒක දැනගන්න නිසා තමයි සරුවත් chance මේ 6ටම චක්කු සෝත ගාන කිව්වා කාය මන කියන 6ටම තමාකාර ක්‍රියාපටිපාටියක් පෙන්නලා අපි එයින් අද ඉස්සරහින් තියාගත්තේ මේ කාය ඒ කාය විඥානයේදී මේ විදියට සරුවචනාංශයේ මේ කැඳේ ගල බේරුවා වාගේ කායංච පටිච්ච පොට්ටබ්බේ චුප්පජ්ජති කාය විඥානං කියන එක මූල ධර්මයේ වශයෙන් හිතට වද්දලා යෝගාවචිත සඳහන් කරනවා කායං අනිච්චං විපරිණාම ධම්ම විපරිණාමී අඤ්‍යතා භාවයි. ඔතන ඔය කය කියලා ගන්න කයේ පහස නැත්නම් කයේ සංවේදී බව නැත්නම් ප්‍රසාද රූපේ මේ පොට්ටබ්බයක් දෙයක් ඇවිල්ලා වෙච්චාම කොකිත වෙන ගතිය තරුවචනන්සේ සඳහන් කරන ඕක අනිච්චක්කය. එතකොට අපිට විද්‍යාවෙන් කියන්නේ මොකද්ද? සමාන බරක් ඇති අපි කියමු අවුන්ස් එක පඩියක් කියලා. අතේ තිබ්බට පස්සේ අද තිබ්බත් හෙට තිබ්බත් අනිද්දා තිබ්බත් ඉන් අනිද්දා තිබ්බත් අවුන්සෙමයි ඒක වෙනස් වෙන්න බෑ. අවුන්සෙම. පඩි රාත්‍රලේ පඩියක් තිබුණා රාත්‍රලමයි. මොකද එකම මනුස්සයම වයින් එක විය යුතුයි. ඒ නිසා උතුරු දිවේ කුරු දිවේනේ කෙරුවත් ඕක එච්චරයි, දකුණේ කෙරුවත් එච්චරයි, උදේ කෙරුවත් එච්චරයි, රෑ කෙරුවත් එච්චරයි. ඕනතර කරබල හැකීම කරපැන්නා දැක්ීමේ හැකියාව තියෙන සමයකට පරිේශන කියලා කියනවා. පරිේශනේ හැම තැනම එකම හම්බ වෙනවනම් විද්‍යානුකූලයි කියලා කියනවා. එම් විද්‍යානුකූල නැති දේවල් විද්‍යාව ගණන් ගන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ තේරම පච කරලා හමාරයි. උන්වහන්සේ මතක් කළා එකම මිනිහාගේ සාදේ අත උඩ එකම අවුන්සේ තිබ්බත් උදේ තියෙන අත්දැකීම නෙවෙයි දවල්ට හම්බෙන්නේ දවල් තියෙන එක නෙවෙයි රැයට හම්බෙන්නේ ඒකට විවිධාකාර වෙනස්කම් කාය විඥානේ නැත්තම් බරෙත් පුදුලට ඒ වගේ මේ අවුන්සේ පඩියත් හැම චිත්තක්ෂණයකම වෙනස් වෙමින් පවතින. ඒකට තමයි අපි ආවේ නෑ කාය විඥානේ වෙනස් වෙනවා. ඉතින් මේක අද හොඳටම පැහැදිලි වෙලා තියෙනවා. ඔය මේ අංශුවක් අණුවක් පරමාණුවක් පරමාණුක තියෙන කොටස් සම්පූර්ණ අවධානය ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දැම්මට පස්සේ අද පැහැදිලිවම ප්‍රකාශ කරන විද්‍යාඥයෝ බලන්නගේ හැටියට දකින්න දේ වෙනස් වෙනවා කියන්නේ. එකම පුද්ගලයා එකම දේ දෙතරයක් දැක්කොත් එකම දේ දකින්න හම්බ වෙන්නේ. කොටින්ම කියනවා එක ඊටාම කුඩා අංශුවක් අරගෙන ඒ මනුස්සයා ඒකේ බර ගැන අවධානය පරිශීලනය කරුවොත් කවදාවත් ඒ මනුස්සයාට ඒ අංශුවේ වේගය ගැන දැනගන්න හම්බ වෙන්නේ නැහැ. වේගය පිළිබඳව අන්ධ වෙන්නේ නැතුව අංශුවේ බර බලන්න බෑ අංශුවේ වේගයට හිත යදුවොත් කවදාකවත් ඒ අංශුවේ බර බලන්න බෑ මේ දෙක එකිනෙකාට සම්පූර්ණ ප්‍රතිපක්ෂ කරගෙන ගිහිලා තියෙනවා ඒක නිසා අද අපි මුලින්ම යන්ත්‍රය යොදාගත්තොත් මම මේ අංශුවේ බර බලන්න යන්නේ කියලා එයා මුලින්ම දැනගන්න ඕනේ මම බලන්නේ බරමයි මට කවදාත් වේගය දකින්න හම් වෙන්නේ. ඉතින් එහෙම හිත හදාගත්ත මිනිහට පේන්නේ බර විතරයි කිව්වහම ඉක්මීක හිතාවේ හිත ගිය තැන ආදරජ මාළිගාවට ඇද කියන පදේ තමයි. නිසා මේ අත්ෝ කියන පද තමයි අපිට මේ අද නව විද්‍යාවෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකද ඒ අත්ෝ අසරණ වෙලා තියෙනවා මේ කාය විඥානයේ පව. ඉලෙක්ට්‍රෝනයක් හෝ ප්‍රෝටෝනයක් හෝ බලන කාය විඥානයේ පව චිත්තක්ෂණේ චිත්තක්ෂණයට වෙනස් වෙනවා නම් අපි කොහොමද මේ වටර හැම තැනදීම එකම ප්‍රතිඵලය ගැන දෙන පරිේශන කියලා කියන්නේ? මේ මේක හදෙය වෙච්ච එකක් නෙමෙයි ක්‍රමයෙන් ආපු දෙයක්. නිසා බටේර විද්‍යාඥයන් දාර්ශනිකයා කියලා දුන එකම මිනිහට ගඟට දෙසරයක් පැහැලා නාන්න බෑ. ගඟ ගලලා. පළවෙනි සැරේ නාපු ගඟ ගලලා. දැන් මේ කාය විඥාන වෙනස් වෙනවා කියන්නේ එකම මිනිහමත් නෙවෙයි දෙවෙනි සැරේට බහින එක සැරයක් නාපු මිනිහෙක් තමයි දෙවෙනි සැරේට බහින්නේ. නිසා සර්වඥාන්සේ මුලින්ම සඳහන් කරා කායං අනිච්ඡං ඒ වස්තුව බාරගන්න ප්‍රසාද රූපය නැත්නම් මේ නාසිකාග්‍රේ අපි ඔය හුස්ම රැල්ල වදිනවා කියලා හිතන තැන කායත් අනිත්‍යයි. ඒකත් වෙනස් වෙනවා. ඒ වගේම විපරිණාමී ඒක ටිකෙන් ටිකෙන් වයසට යන එකක්. ලෙඩ වෙන එකක්, සුව වෙන එකක්, බඩගිනි එකක්, බඩ පිරිච්ච එකක්, කුණුසුම් එකක්, සිසිලස එකක් ආදී වශයෙන් මේ විපරිණාමයටපත් වෙන දෙයක්. ඒ වගේම අඤ්‍යතාභාවය. තිබුණු දේෙන් අන් දෙයකට පෙරලෙමින් තමයි කාය විඥානයක් තියෙන්නේ. ඒ වගේම සඳහන් කරනවා පොට්ටබ්බා අනිච්ච විපරිණාමිනෝ අඤ්‍යතා භාවිනෝ. ඒකට ඇවිල්ලා වදින හුස්ම රැල්ලක් මුල ගතිය නෙමෙයි මැදටි. මැද ගතිය නෙමෙයි අගටි. ඇතුළේ වෙන හුස්ම රැල්ලේ ගතිය නෙමෙයි පිට වෙන හුස්ම රැල්ලේ. හුස්ම රැල්ල 10 15ක් යන විනාඩි 5න් 10න් හුස්ම රැල්ලට වෙන දේ වෙනස්. ඉතින් කායං අනිච්චං විපරිණාම ධම්මේ අඤ්‍යතා භාවිනෝ පොට්ටබ්බා අනිච්ච විපරිණාමිනෝ අඤ්‍යතා භාවිනෝ ඉත්තේතං දෝයන් චලංචේව වයංචේව මෙන්න මේ හේතු වෙන ප්‍රත්‍ය දෙකම චලනය වෙනසුළුයි වැය වෙනසුළුයි අනිච්ච විපරිණාමේ ධම්මේ අඤ්‍යතාභාවයි කයත් නැත්නම් කය කය කය ద్వාරයත් අනිත්‍යයි විපරිණාමී අඤ්‍යතා භාවි ඒකටයිල වදින පොට්ටබ්බය අඤ්‍යතා අනිච්චා විපරිණාමිනෝ අඤ්‍යතා භාවිනෝ මේ දෙකම ඉත්තේ තන්දුව යම් මේ විඥානයක් ඇති කිරීමට හේතු වෙන මුල් දෙකම චලංචේ වයංචේ අනිච්ච විපරිණාම ධම්මනෝ අඤ්‍යතාව. කාය විඥානං අනිච්ච විපරිණාම ධම්මනෝ අඤ්‍යතාභාවී. මේ දෙක නිසා හතු වෙනවා කාය විඥානය කියලා මේ සූත්‍රේ පටන් ගත්තේ. ඉතින් මේ දෙකම චලනයේ වෙන සුරු වැය වෙන සුරු නම් එයින් නිපන්නා වූ කාය විඥානේ අනිච්චං විපරිණාම ධම්මේ අනත්තාභාවිනෝ යෝපි හේතු යෝපි පච්චයෝ චක්කු විඥානං අඤ්‍යතා භාවී උපාදාය සෝපි හේතු සෝපිපච්චෝ අනිච්චෝ විපරණාමි ධම්මේ අඤ්‍යතා භාවී යම් යම් හේතුවක් නිසා චක්කු විඥානයේ මෙතන තියෙන කාය විඥානේ අන්‍ය භාවයට යනවනම් ඒකට හේතු වෙච්ච මුල් කාය කාය ප්‍රසාදේ ඒ වගේම ආරම්මනේ පොය පොට්ටබදත් කියන මේ දෙක අනිත්‍යයි විපරිණාමී අන්‍ය වෙනස් බවට පත් වෙනවා අනිච්ඡං කෝපන බික්කවේ පටිච්ච පච්චයන් පටිච්ච උප්පන්න සමුප්පන්න චක්ක විඥානං කුතෝ නිච්ඡං භවිෂති කියලා. මේ අනිත්‍යතාවයේ පදනම් කරගෙන ඇති වුණා වූ කාය විඥානයේ කෙසේ නම් මහණෙනි නිට්ටය වේද? ඊට අතුආව දෙන උපමාවක් දාස පවුලක විශාල පිටුමැදුක උපදින 16ක් 16යෙක් 16ක් සමග සංවාසයේදී උපදින දාස දරුවා කවදාකවත් දාස භාවයෙන් මිදෙන්නේ දාසමයි. ඒ වගේ තමයි මේ විඳිනවා කියලා අපි දිගට මේ නැත්තම් අපි මේ පෝෂණය කරන්නද සැප දෙන්න බලාපොරොත්තු වෙන මේ කාය ප්‍රසාදේ නැත්තම් කාය ආයතනේ ඒකනේ අපි මේ සකුසුකෝ භෝගී යාන වාහන කෑම බීම ඉදුම් හිතුම් සෑම පහසක්ම දෙන්න හදන. ඒවනම් අපි වෙනස් වෙන බව දාන්න. ඒක වෙනස් කරන්න ඕනේ තමයි අතිකාල සේවාවල් කරමින් පහින් දෙමින් හම්බ කරන්නේ වෙනස් වෙනස් දේවල් දෙන්න තමයි. නමුත් ඒ දෙන්න හදන කාය විඥානයක් අනිත්‍ය නම් විපරිණාම නම් අඤ්‍යතා භාවී නම් ඒ වගේම අපි දෙන දේ එක දිගට කොයි දේ දුන්නත් නීරස වෙන විදිහේ වෙනස් වෙන සුළු නම් මේ දෙකේ ගැටීම නිසා හට ගන්නා වූ චක්කු විඥානය කාය විඥානයේ කිසිය නිත්‍ය භාවයටපත් වෙයිද ඉතින් අපි මේක වෙද්දි බලන් දෙපා මේ බණහගෙන හිටියට හරියන්නේ නැහැ බණාන කොටත් සසුත මේ ඥානයක් වැඩෙනවා තමයි ඒ වගේම අපිට මේ මෙතෙක් කල් ලුණු මිරිස් කකා ලෝකේ ජීවත් වෙච්ච නිසා මේ කියන දේ වෙයිද නො වෙයිද කියලා තර්කයට අහු වෙන්න පුළුවන් තමයි. නමුත් ආස්වාද කරනකොට බලන්න හුස්ම ගන්න වෙලාවේදී ඇතුල් වෙන හුස්ම ගත වෙනවනම් චිත්තක්ෂණ දෙක තුනක් ඒ ගත වෙන සෑම වෙලාවකම අලුත් වෙමින් අලුත් වෙමින් වෙනස් වෙමින් වෙනස් වෙමින් තමයි යන්නේ. පිට වෙනවනම් පිට වෙන පුරාම ඉනිසගෙන මුලට වැඩිය මැද වෙනස් මැදට වැඩිය අග වෙනස් ඇතුළේමෙන් පිටවීම වෙනස්, පළවෙනි ඇතුළේම දෙවෙනි ඇතුළේමෙන් වෙනස්, දෙවෙනි ඇතුළේම තුන්වෙනි ඇතුළේමෙන් වෙනස්, පළවෙනි විනාඩි 5ට වැඩිය දෙවෙනි විනාඩි 5 වෙනස්. මෙන්න මේ වෙනස්කම ටික දැකගත්තා නම් ඒක තමයි මේ අනිත්‍යතාව නැත්නම් අනිච්චානුපස්සනා කියලා කියන්නේ අනිත්‍ය අනුව බැලීම. ඉතින් අපි භාවනා කරලා ඇහුවොත් යෝගාවචරයේගෙන් කොච්චර වෙලා භාවනා කරනවද? පැයක් විතර භාවනා. කොච්චර වෙලා ආනාපානෙ හිටිනවද? ඉතින් කියනකොට අනේ මට ඉන්න බෑ සද්ද ඇහෙනවා කෙන්විතේ ඇවෙනවා කොන්දේම ආවේ සද්ද මේ හිතවිලි එනවා කියලා අර නොවෙන පැති ගොඩාක් කතා වෙන දවස් තුනක් විතර කමටහන් සුද්ධ කරන්න ඕනේ කියලා දෙන්නේ. ඒ හරදින තැනි කොච්චර දෝ තියෙනවා. ඌව ගැන කතා කර හිට කවදාවත් කමටහන් සුද්ධ වෙන්නේවත් හැකි සංඥාවක් වෙන්නේ යම්ම වෙලාවක ආනාපානෙ මුදුන්පත් වුණා නම් ඒ ටික කියන්නේ. ඉතින් එතකොට නිකන් අර මූණට පැංගිරිමින් ගන්නවා වගේ ආවට ගියට ඌ ආනාපානෙන් දැක්ක තමයි. එතකොට ඒක හොඳට විවේක වෙලා තැම්පත් ගන්න මේ ආස්වාද ප්‍රසවාස දක්නකොට හිත කොතනද තිබුණේ සමහරට අවුරුදු 16ක් 17ක් භාවනා කරලා තියෙනවා තාම දන්නේ නැහැ හිත කොතනද පවතින නැත්නම් කාය විඥානයේ වශයෙන් කාය ద్వාරයේ වශයෙන් කොතනද හිත තිබ්බේ කියන තමයි දන්නේ නැහැ හරි අපි කියන එක දැනගත්තයි කිය දැනගන්න පස්සේ ආස්වාද ප්‍රසවාස වැටුණාද ඕ මොනවද කෙරේ මම ආනාපාන භාවනා කරා මොකක්ද ආනාපාන භාවනා හුස්ම දිහා බලන්නේ ඒකට ආස්වාදයෙන් ප්‍රස්වාදයෙන් වෙන්කොල දැනගන්නේ කවදාකවත් කරලා නැහැ. ඉතින් මේ විදිහට පුදුමාකාර ගොනුවකින් හරියට ඒසනි සලාකා කියන විදිහට ඔපරේෂන් එකදී ගන්න අර පොයින්ට් එක ගන්න හරියට ලෙඩේ තියෙන තැනට අනිකුත් උපකරණ වලට හානි නොකර ශල්‍ය වෛද්‍යවරයෙක් බහින්න වාගේ මේ කාය ద్వාරය යෝගාචරයට පැහැදිලි වෙනකම් ප්‍රශ්න අහලා අහලා අහලා අහලා ගෙනියන්න. ඊගාට ඉතින් ඇවිල්ලා වදින පොට්ටබ්බේ වායෝ පොට්ටබ්බ ධාතුව. ඇතුල් වෙන එකෙන් පිට වෙන එක දෙක වෙන කර ගන්න දකින්න තරමට සුද්ධ පවිත්‍ර කළ දුන්නට පස්සේ තමයි යෝගාවචරයට තේරෙන්නේ. නමුත් ඒක තේරීමක් නෙවෙයි නෙතේරීම. උගෝදෙනෙක් හිතන ඕකද භාවනාව කියන්නේ කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ අභිඥාව බලාපොරොත්තු වෙනවා ආලෝක බලාපොරොත්තු වෙනවා ධානය බලාපොරොත්තු වෙනවා මේ හුස්ම ටිකක් බලනින් එකද භාවනාව. ඔය මොකක්වත් හම්බ වෙන්නේ නැහැ ඔකේ වගේ. මොනද හම්බු කරන්නම හොයන්නම මේ යමක් බලාගෙන කර කරන ජීවිතයේ මොනවාක්වත් නොලැබී යාම හම්බෙන්නේ පචවීමක් විදියට. වැරදීමක් විදියට. ඉතින් ඒ නිසා කවදාකවත් මේ හුස්ම රැවිලාවිලා කයේ වැදීම නිසා ඇතිවෙනා වූ වින්දනය නැත්නම් ඒ දැනීම භාවනාවේ පොට බාධා ගැනීමක් බව. අඩිය බාධා ගැනීමක් බව. තේරුම් කළ දීම පවා දුෂ්කරයි. මොකද හේතුව අපි ඒ තරම ප්‍රතිඵල පිටිපස්සේ දුවන જાතියක්. මනුස්සයන් නමුත් සර්වඥාන්ගේ මේ සර්වඥතා ඥානෙ ලැබලා ඊටත් වැඩිය මහා කරුණාවක් ලැබලා බුද්ධම කරුණාවක් ලැබලා උන්වහන්සේ කොච්චර වේගෙන් යන්න ගියත් කොච්චර ප්‍රතිඵල බලාගෙන යන්න ගියත් උන්වහන්සේ පෙන්ලා දෙනා මෙතන ද්වයම්බික වේ පටිච්ච උප්පජ්ජති ද්වයම්බික වේ පටිච්ච විඥාන සම්භෝධි. අනේ දෙකක ගැටීමක් නැතුව කවදාකවත් විඥානේ පහළ වෙන්නේ ගැටුමක් කියලා කියන්නේ පවතින දෙයකට තව එකක් ඇවිල්ලා හැප්පෙන එක තමයි. ඉතින් අපිට කියනවා මේ සමිති වල සමාගම් වල ගැටුම් කියලා. නැත්තම් මොකටද සමිති? සමිති කියන්නේ ගැටුමක් තමයි. ඒකට අපි කියනවා ආකල්ප තියෙනවා. විකල්පයක් මතුවෙච්චාම දෙක ගැටීම නිසා අලුත් සංකල්පයක් පහළ වෙනවා. කයේ තියෙන සංවේදී ගතිය. ඒකට බෑ මොනවාක්වත් කරන්න. ඒකට ඇවිල්ලා මොනවා හරි වදින්න ඕනේ. වායු පොට්ටබ ධාතු වදින්න. වැදුනට පස්සේ තමයි ඔන්න විඥානය කියන කාය විඥානය කියන අලුත් සංකල්පයක් මතුවෙන්නේ. ඒක තමයි අපි භාවනාදී බලන්නේ මේ කය ලොකු කරන්න යන්නෙත් නෑ අරමුණ ලොකු කරන්න යන්නෙත් නෑ ඒ ඉන්නපන්නා වූ කාය විඥානෙ ලොකු කරන්න යන්නෙත් නෑ වැඩ වෙන ක්‍රියාවලිය සංසිද්ධිය සංගතිය තමයි අපි බලන්න යන්නේ බලන්න යන්න කල්ැතුව දැනගෙන හොඳට ඒකට හිත යොදාගන්න හිත යොදාගෙන ඉන්නකොට තේරෙනවා ගාක් වේගය අඩු කරලා තද බල සතියක හිතියොත් සෝපාක් වගේ පුංචි හත් අවුරුදු දරුවෙකුට බැරි නෑ මේක ඒ වුණාට කොච්චර විසරද වුණත් මේක ඉබේ කෙරෙයි කියලා කවදාකවත් විශ්වාස කරන්නේ මෙන්න මේ විදිහට මේ අඩිය පිරිසුදු කරගන්න. වෙන විදිහට කියනවනම් රූපයක් ආපුවාම ඇහි මම බලන්නෙක් බව තේරුම් ගන්න. හෘදයක් ඇච්චාම මම මගේ හිත කනේ තියෙන. සෝත විඥානේ පාරුණා කියලා දැනගන්න එක. ඒ වගේම ආනාපානයක නොට ආස්වාද ප්‍රසවාස සමාට වේදනාව සමාට හිතවිලි බව දැනගන්න එක පුදුමාකාර අඩිය පැහැදිලි කරගන්නවා. මේ අඩිය පැහැදිලි කරනකොට අනිවාර්යයෙන්ම මතුවෙන්නේ මොකද්ද? මෙතන ගැටීමක් තියෙනවා. ඒ දෙකේ ගැටීම නිසා තමයි මේ දැනීම ඇති වෙන්නේ. ඒ දැනීම වල එකට වැඩි එකක් ලොකු නැහැ. නමුත් එකක් කරනකොට තව එකක් ආවොත් ඒක බාධායි. ඒක කුෂ් කර්ම දුගානවා. මිරිස් පාත්තික බටු පැලයක් ඇති වුණොත් ඒක තනකොළ. ඒක ගලවන්න ඕනේ. මිරිස් බවන්නේ. බටු පැලේ භෝගයක් බව වෙනම කතාවක් මිරිස් පාත්ති අස්ථානේ වැඩ ඕනම දෙයක් තනකොළ බවට වැඩේ. ඒක ආනාපාන කරන යනකොට සද්දයක් අහුණත් ඕනේ නැහැ. නමුත් බය වෙන්න කල තරහ වෙන්න දෙයක්වත් නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ දැනගන්න එකයි මම කිව්වේ ආනාපාන දැන් තියෙන්නේ සද්දයක්. දැන් කියන්නේ වේදනාවක් ආදි වශයෙන් දැනගත්තොත් අඩිය පෑදීම සිද්ධ වෙනවා. ආන්නේ අඩිය පාදගෙන පාදගෙන යන්න ගියොත් අපිට තේරෙනවා ඇතුළට ගන්න ආරම්මන අඩු කරලා සතිය වැඩි කරන්න වැඩි කරන්න මේක ඕනම කෙනෙකුට බෞද්ධ වෙලා සිල් අරගෙන, තට්ටේ ගාගෙන, සිවුරු පෙරවගෙන, බොමලක් මොනම ඉන්න ඕන කමක් නැහැ. ඕන කෙනෙකුට මේක සාක්ෂාත් කරන්න පුළුවන් චිත්තක්ෂණයකට. නමුත් ඒක බොහෝ කල් පවත්තන නම් ඉස බාණ්ඩ වෙයි. සිවුරක් පොරවන්නත් වෙයි. කරන්නේකට යන්නත් වෙයි. ඒ තරම්ම මේකමයි කළ යුත්තේ කියලා කුසල ඡන්දයක් පහළ වුණොත් අර පස්සිකෙන් ටික බොහොම පොඩි අවශ්‍ය කරලා තියෙන්නේ මට හැකි මම කළ යුතුයි මේකයි කළ යුත්තේ කියලා. ඒ චක්කු විඥානේ චක්කු විඥාන වශයෙන් සෝත විඥානේ සෝත විඥාන වශයෙන් වෙන් කළ දැනගත්තොත් යෝගාචර දවසක හම්බ වෙයි ආනාපානෙ ඉන්නකොටම ආනාපානෙත් වැටෙද්දී මනෝවිඤ්ඤාණ පහළ වෙන හැටි දැක් ගන්න පුළුවන්. හිතවිලි ඇවිල්ලා යනවා තේරෙන්නේ. නමුත් Taman දන්නා නිසා අරකින් මේක පටලවිල්ල පෑදියට බොරදී එක් වෙන්නේ නැතුව තේරෙනවා මෙන්න මේ චිත්තක්ෂණේ මගේ හිත තිබුණේ ආනාපාන නෙවෙයි හිතවිල්ලක. හැබැයි හිතවිල්ල අන්තර්ගතයක් නෑ නෝ හිත හෙල්ලිච්ච බව දාන්න. ඒ නැත්නම් සද්දයක් ආව එක පාට ගැසිලා ගියා තමන් දන්නවා දැන් පොඩ්ඩකට ඉස්සලා හිත තිබුණේ සෝත විඥානේ ප්‍රශ්නයක් නැහැ. ඊට ඉස්සලා තානාපාන දුන්නේ සෝත විඥානේ පස්සේ තානාපානේ. එතකොට යෝගාවචරයට ගුරුවරයා කියනවා මුලත් ආනාපාන නම් මැද හෙල්ලුණාට අගත් ආනාපාන නම් හෙල්ලිච්ච නැති ගන්නට යන්නේ කියලා. එතකොට යම් දවසක් එනවා යෝගාවචරයට ආනාපාන කරන ගම සද්දත් අහන්න පුළුවන්, හිතවිලි දකින්න පුළුවන්, වේදනත් විඳින්න පුළුවන්, සද්දේ සද්දේ වශයෙන් දැනගන්න කොටයි ආනාපානේ ආනාපානේ කරන වශයෙන් දැනගන්න කොටයි දෙකේදීම එකම භාවනාව. කිසියම් භාවනාවේ අඩුපාඩුවක් වෙන්නේ නැහැ. එහෙම කරගත්ත යෝගාවචරය ධක්මනේදී රූපත් පේ. රූපත් පෙනෙදි වම දකුණු වශයෙන් දක්න යන්න ගියාට පස්සේ ඒ යෝගාචරණ මේ 6 දෙනාම කීකරු කරන්න පුළුවන් හුදු දැකීම. හුදු දැකීමෙන් විතරක් මේ හය දෙනා කීකරු කරන්න පුළුවන්. නොදැකීම ඒගොල්ල අපිව කීකරු කරනවා. දැකීම අපිට ඒගොල්ල කීකරු කරන්න පුළුවන්. ඒක තමයි විපස්සනා කියන්නේ විශේෂ පස්සනාව කියලා කියන්නේ. ඕක සඳහා අර ඉඳගෙන අපි වේග අඩු කරලා සතිය පිහිටව ගත්තට පස්සේ ටික වේලා කරනකොට ඉඳගෙන ඉන්න ඉරියව්වේදීම වේදනාව මතු කරලා, ශබ්ද මතු කරලා, හිතවිලි මතු කරලා විවිධ විඥානයන්ගෙන් කලවම් කරලා දෙනවා. කලවම් කරලා දුන්නට කලවම් කරගන්න නැතුව හැකි තාක් දුරට ආනාපානය කියන පදනමේ දිගට කරගෙන යනකොට ආනාපානෙ තහවුරු වෙන්න වෙන්න වෙන්න ඒ අතරමැද ඇවිල්ලා යන හිතවිලි වේදනා ශබ්ද දැක ගන්න පුළුවන් අවුල් කර ගන්න පුළුවන්. සක්මනේදී රූපත් බලන්න පුළුවන්. චේතනාවක් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ සාර්ථකව දිනු වෙනවා. එදින්දා වැඩවලට ගියාට පස්සේ හැම වෙන දෙයක්ම ඒ ඒ තාලෙට දැක ගන්න පුළුවන් වෙනකොට ඒ යෝගාචර පුදුමාකාර ජීවිතය පිළිබඳව සංයමයක් එන්න පටන් නිකන් සාමාන්‍යයෙන් කියනවා ඔය තරුණයෝ ඔය කියන්නේ මේ තරුණියන්ට නම් කියනවා කලු කුමාර දිට්ඨිය කියලා. කරු තරුණයන්ට එන්නේ මේ මෝහිනි දිට්ඨිය. ඉතින් ආපුවාම හැන්දා කරේ ඔය කියලා ගලක් උටුලා ඉඳගෙන බටනලාව ගහනවා. බටනලා ගහනකොට කියන්නේ මේ කතා හැටින් මෝහිනි ඇවිල්ලා නටන්න පටන් ගන්නවා. එයත් බොහෝම సౌందර්යයට කැමති නටන්න පටන් අර ගන්නවා කියලා මොහිනී ආනවලු මම නටන නටන පදේට ගහනවාද නැත්නම් ගහන ගහන පදේට මම නටන්නද කියලා. ඒතර ගුරුවරයා කියනවලු ශිෂ්‍යයාට මොහිනීගේ පදන වලට ගහන්න අමාරුයි බටනලා උඹ වරයක් ගනින් මම ගහන ගහන පදේට නටන්නේ කියලා. හැබැයි මොහිනී කියනවා නතර කරොත් මම. උදේ වෙනකම් මම නටනවා. නතර කරොත් මම දිගටම බටනලාව ගහන්න. ගැහුවොත් නටනවා. නැතුවොත් උදේ වෙනකම් මොහිනී නටවන්න පුළුවන් වුණොත් වර තුනක් දෙනවලු ඕනේ දෙයක් ගන්න පුළුවන්. නිකන් මේ ගමේ කියන සාමාන්‍ය කතාව. ඒක නිසා අපිට දැනගන්න ඕනේ මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් එයාගේ නටුමට අපි පද ගහනවද නැත්නම් අපි ගහන ගහන පදේට එයා නටනවද කියලා. ඔය අතින් බලනකොට අපි 16යි. අතින් බලනකොට අපි බැලියෝ. අපිට දවසේ චිත්තක්ෂණ ටිකක් විතරක් ඇති දැන දැන දැක දැක වැඩ වෙන වේලාවල් අනික හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කුරුද්දට. අබ්බැහියට, රුචියට. ඕකට තමයි සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉතින් කවුරු හරි පෙන්නලා දුන්නට තරහ වෙන්න දෙයක් නැහැ. බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන ඔක පෙන්නලා දෙන්න තමයි. නමුත් බුදුහාමුදුරනේ බුදු ගුණ තියෙන්න ඕනේ කාගේට දෝෂයක් පෙන්නලා දෙන්න. නැත්තම් දෝෂයක් පෙන්නලා දීපු ගමන් පුදුමාකාර විදිහට අපි කිපෙනවා. හේතුව මොකද අපි හිතනවා අපිට නිදහසක් තියෙනවා විශ්ව කෙලින්ද කියලා. අපිට නිදහසක් තියෙනවා අපිට ඕන විදිහට ඕන ඕන දේවල් කරන්න කියලා නමුත් කරන්න දෙයක් නැහැ. එන්නේ ඔක්කොම එකම වස්තුව එකම පහසුකම් බුද්ධ විදින් නිසා එක්කනට එක්කනට වැරදි පෙන්නලා දෙන්න වේවා. දීපු ගමන් කිපෙනවා. සතිය ඔය වැඩේ කරන්න දෙන්න. සතිය ඇතුලේ ඉඳන් තමන්ටම තමන්ගේ වැරද්ද පෙන්ලා දෙනවා. මොකද්ද හේතුව? අපි මේ විඥානයේ විසින් ගහන ගහන පදයට නටනවාද? නැත්තම් අපි එයාට නටන්න අපි පදේ ගහනවා කියන්නේ. පදේ ගහනවා කියන එක අදහස් කරන්නේ මෙනෙහි කරනවා කියන එක. එන එන දේ මෙනෙහි කරගන්න පුළුවන් නම් අන්තිමට විඥානය අපිට නඩත්තු කරගන්න නතු කරගන්න පුළුවන් ශක්තියක් එනවා. නමුත් මුලදී මේක පිස්සු අලියෙක් නඩත්තු කරන්න වගේ. කැලේටින් ගෙන ආපු කුළුමී හරකෙන් නඩත්තු කරන වගේ පුංචි වෙලාවයි අපිට ලැබෙන්නේ ආන්නේ ලැබිච්ච වෙලාව ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් නැත්තම් එහෙම නැතුව එන එන දෙයට මුහුණ දෙමින් මුහුණ දෙමින් මම දැන් මෙතන සංකල්පයේ දිගේ ගියොත් බුදුහාමුදුරුවෝ මේ අවුරුදු 2500 කලින් කිව්වට අද වුණත් ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක මේ වගේ පෙළඹිච්ච එළඹිච්ච බෞද්ධ විතරක් නෙවෙයි මේ ධර්මතා ක්‍රියාත්මක කරන අන්‍යාගමිකයන් පවා පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අත්තු නොදැනගත්තත් ගුරුවරයා දක්ෂව උපදෙස් දීම මාර්ගෙමුත් ප්‍රකාශ කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ නිවන් දකින මට්ටමට නෙවෙයි මේ සිද්ධ වෙන සංගතිය පිළිබඳ දැනගැනීමේ ශක්තියක් ලැබිලා තියෙනවා. ඒක නිසා අද ඒ ඒ පැතිවලින් ලැබෙන සාධක වැඩි වෙන්න වැඩි වෙන්න මේ සම්ප්‍රදාන කුල භාවනා කරන ඇත්තන්ට ඒ පැත්තෙමුත් ධෛර්යයක් ඇති කරගන්න පුළුවන් අපි මේ පරදින සටනක් නතන දෙන්න මේ කරන කෙනෙක් නෙවෙයි කවදා හෝ මේක දිනා ගන්න පුළුවන් දිනා ගන්න නම් මේ කාය ප්‍රසාදේ ආරම්මණය ඒ නිසා ඇති වෙන විඥානය කියන මේ තුන දකින්න. මම මේ දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා එක වාක්‍යයක් මතක් කරන්න කැමතියි. මෙන්න මේ තුනෙන් ద్వාර ආරම්මන තදුවපන්න කියන. ద్వාරය කියන්නේ මෙතන කාය ප්‍රසාදේ ආරම්මණය වෙලා තියෙන වායෝ පොට්ටබ ධාතුව එයින් ඇති වෙන උණුසුම් සිසිල් ගතිය තමයි තදුවපන්නේ කියලා කියන්නේ මේ ආරම්මණය පමණක් මෙනෙහි කරමින් කරන භාවනාව සමතේ තුනම කර බාන කර මේ භාවනා විපස්සනා. ඉතින් සමතේ කියලා කියන්නේ පටු දර්ශනයක්. ආරම්භනේ විතරයි ආරමුණු වෙන්නේ. එයින් පිට ගිය ගමන් භාවනා කැටවෙනවා. විපස්සනාට එහෙම එකක් නැහැ. විපස්සනාට ආරම්භයේදී ద్వාර ආරම්භන තදුප්පන්න කියන මේ තුනම වළංගුයි. ඒ නිසා විපස්සනා සමතේ පිළිබඳ හොඳම අර්ථකථන දෙන්න පුළුවන් වෙන්නේ සමතේ කියලා කියන්නේ ආරම්භණය පදනම් කරගෙන යන මේ ద్వාරම්ම ద్వාර ආරම්මන සතුප්පන්න කියන මේ තුනේ ආරම්මණයට පමණක් හිතියොදන. ඒක විපස්සනා කියලා කියන්නේ ద్వාරයේ කෙරෙහි ආරම්මණයේ කෙරෙහි ඒින් නිබන් තදුප්පන්නේ කෙරෙහි තම ශක්තියකින් කරගෙන යන දෙයක්. නිසා සංකීර්ණ බව තේරුම් ගන්න ඕනේ. නමුත් බොහෝ ප්‍රායෝගික දෙයක්. මේ නිසා මේ කොටාසේ ඉදා සාකච්ඡා කරපු කොටාස් එකතු කිරීමේ මේ ద్వාර හයකින් අරමුණු හයකින් විඥාන හයකින් මේ කරන යන වැඩේ නැත්නම් සලායතනේ මේ කරගෙන යන වැඩේ පිළිබඳව අනුන්ගේ දෙයක් නෙවෙයි හිත ඉඳ වෙච්ච දෙයක්වත් ඊයේ වෙච්ච දෙයක්වත් නෙවෙයි දැන් Taman තුල සිදුවෙන දේ දැක්කොත් ඒකට තමයි අපි මේ සංසාරේ කවදා හෝ මේ චක්කුම් උදපාදි කියන විදිහට ඇහැ උපන්නා වෙන දැක්කා වෙන්නේ. ඒ නිසා ඒකට අවශ්‍ය කරන මූල ධර්ම කොටාස මේ ධර්ම කොටාසෙන් ලබා ගනිත්වා තම තමන්ගේ විපස්සනා ඥාන අධ්‍යක්ීමත් එකතු කරගෙන එතන එතන සිදුවෙන මේ දැක දැන ගැනීම මේ යාන්ත්‍රණය දැන ගැනීමෙන් අපට මේ ඉන්දිය සංවරය නිතන් ලැජ්ජ බය පහල කරගෙන සීලාදී ඒ සත්ත්ව විසුද්ධි ක්‍රමේ මේ ਸਰවචනාසි බලාපොරොත්තු වෙච්චුන් ආ වූ ඒ පූර්ණ විසුද්ධිය මේ ජීවිතේම ලබා ගන්න මේ ධර්ම කොටාගිය හේතු වේවා වාසනාව වේවා කියන මාත්‍රාව සමා ප්‍රාර්ථනාව කරමින් ධර්ම දේශනාව මෙතන සමාප්ත කරනවා සම්ප්‍රදායක් වශයෙන් දබ්බන කියලා ඉවරච්චාම ඒ කරන දේශනාව පිළිබඳව අදහස් මතාන්ත ප්‍රකාශ කරන්න නැත්නම් ප්‍රශ්න අහන්න සුළු වෙලාවක් දෙනවා අරගන්නවා. ඒ අදත් අපි ඒක සඳහා සුළු වෙලාවක් ගමු. එහෙම නැතිනම් ප්‍රශ්න ඉදිරිතර නම් අපි ඒ නොබෙන කාඩක් පින් පැමිණීමේ ඥාතීන් සීපත් කර කියන පින් පැමිණීමේ අරමුණු ප්‍රවස්ථා සීපත් කර ගැනීමෙන් අද දේශනා සමත වාර සමාප්ත කරමු කියලාම යෝජනා කරනවා. පොට්ටබ්බයයි කාය ප්‍රසාදය කියන ස්වාමීන් අපි පොට්ටබ්බය ගත්තොත් පිටින් වැදින දෙයක් කාය ප්‍රසාදය වෙනවා. ඒතර ස්වාමීන් අපි ඇඟිලි දෙකක් එකට තිබ්බොත් එහෙම උතන පොට්ටබ්බය මොකද්ද කාය ප්‍රසාදය මොකද්ද කියන ප්‍රශ්නේ. ඒකට අපුඩිය ගහන කොයි අත කොයි අතේද වදින්නේ කොයි ඇඟිල්ල කොයි ඇඟිල්ලද වදින්නේ කියලා දන්නවා. ඒ නිසා අජත්ත බහිද්දා වේදේ කඩන තැන තමයි ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ. අජත්ත බහිද්දා කියලා කියන්නේ භාවනා නොකරපු කෙනෙකුට හැමෙන් පිටදී බහිද්දා හමෙන් ඇතුළත අධ්‍යත්ත වෙනවා. නමුත් ආනාපානී කරන යන කෙනෙකුට මුළු කයෙම හිත යොදාගෙන පටන් අරගන්නේ. ටිකක් වෙලාවකට ගියාට පස්සේ මුළු කය ඒ කියන්නේ පටන් ගන්නකොට අධ්‍යත්ත වෙන්නේ මුළු කය. කායයේ බහිද්දන්නේ. එතන ටික වෙලා කරලා උඩුකයට හිත ගත්තාම උඩුකය අධ්‍යත්ත වෙනවා යටිකයත් බහිද්ද වෙනවා. ඊට පස්සේ ආනාපානීට ගත්තා පස්සේ ආනාපානී අධ්‍යත්ත වෙනවා මුළු කයම බහිද්ද වෙනවා. එතකොට ආනාපානෙන් හිත කයට ගියත් හිත ගන්නවා කියලා කියන්නේ. ඒ නිසා ඒ කය ඇඟිල්ලට ඇඟිල්ල තියලා බලනකොට අජ්ජත් කෝකද බහිද්දා කෝකද කියන එක අර මායාවල් නැත්නම් සීමා මරියාදාවල් කඩලා යනවා. අපිට හොයාගන්න බැරුව යනවා. නමුත් දෙකක ගැටීමක් අවශ්‍ය බව නම් හොඳටම ඒක තේරෙනවා. ඒ නිසා ඉතින් මේ වගේ තැන් වලට ගියාම ප්‍රශ්න ක්‍රමේ තර්ක ක්‍රමේ එහා පැත්තට ය아가න්න බැරි වෙනවා. මොන අපි හිතාගත්තා නම් මං දකුණත් කාරේ මම අප්පුඩි ගහන දකුණෙන් වමට ගහනවා කියලා කිව්වොත් උන් අප්පුඩියේදී දකුණ අධ්‍යත්ත වෙනවා බාහිර වම් මේක වෙනවා. ඒක තේරම ප්‍රඥප්ති විතරයි. එදා ඥානස්වාරගේ බණේදී සඳහන් කර තිනවා අජත්තයේ බාහිර සීමාව බහිද්ධාවේ අජත්ත ඇතුළත සීමාව බවට පත් වෙනවා. ඉතින් අඳින තැන තමයි තියෙන්නේ. ඉතින් ඕක පැතිරෙන පැතිරෙන පැතිරෙන පැතිරෙන්න ඒක අවුල් වැඩි ආධුනිකයන්. පුළුවන් තරම් කොටු වෙන්න කොටු වෙන්න අධ්‍යාත්මේ පුංචි කරන්න පුංචි කරන්න ඒකාග්‍රතාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ දේ හොඳට දැනගෙන බාහිර දේවල් සංසන්දනය කරන්න යන්න. එදාට අපි ඇතුළට බඩ පැහැිනවා කියලා හිතනවා. වාතේ බඩපැයින දර මොකක්ද ඇවිල්ලා වැඩිලා තියෙන්නේ. ඇතුළෙම තියෙන වාතයක් තමයි හැප්පිලා තියෙන්නේ. මොහොත් එතන කොයි එකද අජත්ත කොයි එක වහින්ද කියන එක කලින් අපි සම්මත කරගෙන තිබිලා නැහැ. ඉතින් ඒක පොත අපිට පටලවිලා කියනවා. කොහොම හරි දෙකට හැපීමක් අවශ්‍ය වෙනවා පැහැදිලිවම පොට්ටබ්බයක් ඇති වෙනවා. කයට බෑ මේ දීප උපමාවෙන් කියනවා ඇඟිලි පිටරේට බෑ ඇඟිලි පිටරේ අල්ලන්න කියන එකයි අපුවාව කියන්නේ. ඇඟිලි පිටරේට තව ඇඟිලි පිටරයක්වත් ඕනේ. කොහොමද ඇතුළේ කොහොමද පිටත කියන ප්‍රශ්නේ නැති වුණාට දෙකක කැටීමක් ඕන. මේ ඇඟිලි පිටරට මේ ඇඟිලි පිටේ අල්ලන්න බෑ. මහායාන බුද්ධයම කියන්නේ වජ්‍රයට කියන්නේ දියමන්තියට දියමන්ති කපන්න බෑ. දියමන්තම ලෝකේ තියෙන හයියම දෙකේ ඕන දෙයක් කපතයි. නමුත් ඒ දියමන්තයට එයාව කපන්න බෑ. ඒගොල්ලෝ මේ ඇහැට තමන්ව දකින්න බෑ. ඒක දකින්න කණ්ණාඩියක් ඕන. මෙතන වෙන දෙයකට හැප්පෙනකොට මේක ඇතුළත කියලා ගත්තොත් මේක පිටේ කියලා ගත්තොත් ඔන්න කලින් සම්මත කරගෙන හිටියොත් නම් කීයක ඇතුළත පිටත හැපීමක් වෙනවා කියන්නේ. ප්‍රශ්නයක් වශයෙන් නම් හොඳ ප්‍රශ්නයක් නමුත් දැනකට යොමු කරවන්නේ නැහැ. ඉතින් කොච්චර හරි කතා කරගෙන ඉන්න පුළුවන්. ප්‍රාර්ථනා ශීපත් කරගෙන අපේ ධර්ම ශ්‍රවණ කවම සියතම වාල් තුනක් කරගන්න. ඉස්තාවතාජනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉස්තාවතාජනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉස්තාවතාජනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාගතා සුභම්මත්තා දීවානාගාමහිතා පුඤ්ඤං තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු සාසනං ආකාගතා සුභම්මත්තා දීවානාගාමහිතා පුඤ්ඤං තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාජ බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു විමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබාන පත්‍ත්‍ය විමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය නිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව ඕකා චාර්ජ් එක වැඩිද? අර එහෙනම් අර ඒ ටිකක් තියෙන ඒ ටික චාර්ජ් කරන්නේ. ඔව් මම ඒ ටික දැන් චාර්ජ් කරන්න බැරි නේ අර හොඳ චාර්ජර් එක නෑනේ කළු පාට. ඒක තමයි. ඒක තිබුණේ. කවුද ඒක ඉල්ලන් යන්නේ? කවුද ඉල්ලන් යන්නේ? දහස් ගණන් ඉල්ලන් ගියල් මම ඇහුවා කියන කිව්වේ නෑ. මේ දාලා දැන් මම දුවගෙන මට සෙට්ුන්නේ ඒකේ පොඩි බැච් චාර්ජ් කරන්න බෑ. මේක බෑ. මේක පුළුවන්. බෑ. මෙතන ගන්න. ඉතින් ඊළ යට තියෙන එක. ෂූටිය නේද හරි මේක වැඩ කරන්නවන චාරිකෝක වැඩ කරන්න ක ටක් කොල පාට යන්න වැඩි ඒකෙන් ෆයිවස් කියල තින්න එවනට මේක මේ දැ සාමාන්‍යයෙන් හගේට පස රතුපාට කොල පාටෙන්ම චාජුනා මේකට පරම චාජරන එකන්න පැහ පහම බල්ල ගලවන්න ඕන ටයිම දැන්තිනයන පෙන්න්න ඉදිගෙට කරනවා සතුව කොලවෙනවා මේක පැයි පහෙන් ගලවන්න ඕන ම මේවාර මේ ටෙලිපොන්ල තිබ බැට්‍රී ඉස්සර මේ තිබ්බ ටෙලිෆෝන් එකේ බැටරි මම අර ඉන්නකොට පාවිච්චි කරලා අපරාධ රිසීවර්නෙක් කියලා. මේවා තව වැඩ ගන්න පුළුවන්. මේ මම අනිත් ටික charge කරලා තියන්නම්. පොඩි එක මේකට ගහන්න. මම ඒක මට set උන්නේ නැහැ හරියට. දැන් තමයි ඒක ඔක වැඩ වෙන ඉතින් ප්‍රශ්න නෑ වැඩ වැඩ වැඩ මේ පැය පහෙන් අපේ ගලවන්න ඕනේ ඇවිල්ලා. ඒ කියන්නේ මුකුත් වෙන්නේ නැහැ පොඩක් කැමයක් නැහැ. සෑහස දැන් පින්ඩපාතේ වැඩිලි වෙලා තමයි ඊට පස්සේ දවල් තියෙන 12න් පස්සේ. කී දොන් ඉතකලා ලස්සන දෙහිස ස්ථීර කරන භාවනා කරන එක හමාරට කරනවා. උදේ 7:00ට මේ හැමදාම මොකක් හරි වැඩසටහනක් තියෙනවා. ඒක ධර්ම සාකච්ඡාවක් එක්ක මේ වගේ බණක්. එහෙම නැත්නම් කමරන් සුද්ධ වෙනවා. උදේ 7:00ට උත්සාහම හරි බලලා කුටියට. ඒක මොනවා හරි එකක් තියෙනවා. අවශ්‍ය එකමාරට. අවශ්‍ය එකමාරට මේ භාවනා දිනගන්නේ. මෙතන. ඔව් මෙතන. උදේ මේ හැමදාම 7:00ට හැමදාම මොනවා හරි වැඩසටහනක් තියෙනවා. ධර්ම සාකච්ඡාවක් වගේ බණක් නැත්නම් කමටහන්. මෙතන උදේ 7:00ට හැමදාම උත්සාහන හරි. උදේ මොකක් හරි තියෙනවා. මොනවා හරි සයන්සෙන් සාකච්ඡා කරලා අහගන්න දැනගන්න මම භාවනාව ගැන හරි ඕන ප්‍රශ්නයක් තියෙද්දී පුළුවන්. ඒ වෙලාව තමයි. නෑ නෑ ඒක අවශ්‍ය කොහොමද කමන්නේ නැහැ. ඒක තමයි සෑහෙන හොඳ වැඩ තමයි මම කාලසටහන කරන් දෙන්න ඕනේ. එතකොට ලේසියි. ඔව් එකමාරි ඉඳලා දෙකමාරි වෙනකම් බානකට වාඩි වෙනවා. ඊට දෙකමාරට නැගිලා ආයි පොඩක් සක්මන් කරලා ආයි තමන්ගේ වැඩක් කරනවා නම් කරලා මොනවාරි කමන්නේ. ඊට හතරට වාඩි වෙනවා. හතර ඉඳලා පහ වෙනකම් බානකට වාඩි වෙනවා. ඊට පස්සේ පහ වෙන හය වෙනකම් මේ අතුපතු ගන්න ගමන් කරගන්න පුළුවන්. කියන දේක් තමන්ගේ වැඩක්. ගිලම්පස වලඳන්න පුළුවන්. ඊට හයට බුදුන් වඳින්න ආයි ඔක්කොම එකතු වෙනවා. හය වෙනකම්